ධර්මයකට කිසිම දෙයකට කිසිම කාලයකට අවුල් වෙනවා. ඒ නිසා මේ ධර්ම වලින් අපිට ඕනනම් කර්ම රැස් කරගන්න පුළුවන් අපේ තියෙන සම්මුති ඥානය අනුව. පරමාර්ථ ධර්ම කවදාකවත් කාටවත් කර්ම වශයෙන් හෝ දුක් දෙක මට්ටමක් නැහැ. ඒක වැඩ කරන්නේ වෙනම න්‍යාය ක්‍රමයකට අපි හිතියත් නැත. ඒ නිසා මෙතන කියනවා නම් මේ පටවි ධාතු වැටුනේ කොහොමද කියලා වේදනාවක් වශයෙන්ද, කඩ ගැටියද, කුරුසුද ඒකනම් පටවි ධාතු අපි මේ චිත්තක්ෂණය අඳුරගන්න ස්වභාවය නම් සම්මතයට වැඩලා අපිට දුක් දෙන්න පුළුවන්. පටවි ධාතු දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙන්න කරන්ද ඉතින් මේ මෙහෙම කියන්න පුළුවන් ඒක හිත වෙන්නේ. ඒ පටවි ආපෝතීජෝ වාය මත වෙනකොට ඒකෙන් කර්ම රැස් කරගන්නේ අපේ තකතිරුකම නිසා. අපි මොකරකම නිසා. අපේ තෘෂ්ණාව නිසා. නිසා යම් හේකින් මේක මේ විදිහට මනාපමනාප හොඳ නරක වශයෙන් වැටුනේ කොහොමද කියලා කියනවනම් මේ වැටහීම, ඒ තේරුම් ගැනීම හරහා මොකද්ද එතන තිබිලා තියෙන අවිද්‍යාව, මොකද්ද එතන තියෙන සුලිකාම කියලා කියන්න පුළුවන්. මේ ඊයපෙක්කනා උසාවියට කඳවන්න අවසර තියෙනවා. අත උසරනවා. නැත්නම් අපි යනවා ඊගාවේට. මට හරි විශ්වාසයක් නැහැ. මට ඒක නයි වර්ග තියෙන්නේ තියෙන්නේ. මට දැන්නේ හරියටම සිමෙන්ති කොටයක් මගේ ඔළුවේ තියලා තියෙනවා වගේ ඒ පාරට මගේ um, බෙල්ල ඇතුලට යන බුදියට වගේ දැනෙනවා. يعني බරගතිය දැනෙනවා. අනිත් එක රස්නේ හරියට මට තේරෙනවා ඒක දැන් එනවා ඇවිල්ලා වැඩි වෙලා මගේ කණු ගැස්ලා ඔක්කොම රතු වෙලා වගේ මට දැනෙන්නේ. ඊට පස්සේ එහෙම යනවා මම බලාගෙන ඉන්නවා ඒක. නමුත් මගේ මම මට තේරුණ හැටියට මම අල්ලගත්තේ නැහැ මම ඔබ්සර්ව් කරා කියලා මට තේරෙනවා. ඔය ඒ මතුවෙච්ච තේජෝ කලින් එකට කියන ධර්ම ලක්ෂණය කියලා අරගෙන දෙන පටවියොල ධර්ම ලක්ෂණය කියලා. මතගති ධර්ම ලක්ෂණය නම් ලහු ලක්ෂණය වෙන්නේ ඒකේ සහැඩු ගතිය. එතකොට තේජෝ ධාතුවේ ගරු ලක්ෂණය රත් වීම නම් ලහු ලක්ෂණය කියන්නේ සීතල. එතකොට දැන් අර හැල් බරගතියට අපි ද්වේෂ කරන්නේ හැල්ුවා කියලා තියෙන ප්‍රේමය නිසා. සංසන්දනයකින් තොරව මේක අපිට විශ්ව කරන්න අමාරුයි. ඒ වගේම රස්නේට අපි ද්වේෂ කරන්නේ සීතලට අපි කැමති නිසා. ඒක නිසා දීර්ඝ වශයෙන් කතා කරනවා නම් ඔය මොකක් භාවනා ක්‍රමයේ තියෙනවා. මොනදි ක්‍රමෙන් ඉස්සලා තිබුණේ ඒකේ තෘෂ්ණාව නිසා තමයි සංකාරය හදන්නේ. ඒ නිසා සතපච්ච වේදනා වේදනාපච්ච සංහා සංහාපච්ච උපාදාන වේදනාව නිසා දැන් බර වේදනාව හෝ උණුසුම් වේදනාව නිසා තෘෂ්ණාව පහළ වීම තමයි සංසාරෙට අපි සිග්නල් දෙන්නේ. ඒ වෙලෙදි ගමන් තෘෂ්ණාව පහළ සංසාරට යනවා. මේ තෘෂ්ණාව සහ ප්‍රඥාව පහළ වෙනවනම් නිවනේ. මේ මතුවලා තියෙන බරගතියක් මේක මොකටද මම කියන්නේ? මේකටද මගේ කියන්නේ? මේකටද මගේ ආත්මය කරගන්නේ කියලා බරගතිය එනකොටම එතන ප්‍රඥාව දාන්න පුළුවන් නම් වේදනාපච්චය තණ්හා වේදනාපච්චය පඤ්ඤා ඕනම ওই තැනදී කෝච්චි පාරවල් දෙකක් වගේ නිවන ගන්න පුළුවන් සංසාරේ ගන්න පුළුවන්. ඉතින් අපි වරුද්දට ගන්නේ වේදනාපච්ච සංඥා. වේදනාපච්ච පඤ්ඤා කරගන්න පුළුවන්. අපි හරියට දන්නවා නම් මේ වේදනාවට දුකක් වෙන්නේ මේකේ අනිත් පැත්තට කැමති නිසා. ඒක නිසා ඒකේ තව ෆෝමියුලා එකක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. තෘෂ්ණාව විතරයි බුදුචාන් වහන්සේ සංසාරට හේතු වශයෙන් පෙළලා දෙන්නේ. භවයට හේතු තෘෂ්ණාව දුකට හේතු තෘෂ්ණාව. නමුත් මේ දෙකේදීම තෘෂ්ණාව නෙවෙයි බලපාන තියෙන්නේ. බරට තියෙන ද්වේෂය සහ ප්‍රශ්නයේ තියෙන ද්වේෂය. ඒකට උත්තරේ තමයි බරට තියෙන ද්වේෂය කියලා කියන්නේ සහැල්ලුවට තියෙන ආසාව. ප්‍රශ්නයේ තියෙන ද්වේෂය කියන්නේ සීතල තියෙන ආසාව. ඒ නිසා ඉස්ලාම ලෝකේ ඉපදිච්ච ළමයෙකුට ওই බරගතිය දන්නවා එයා දන්නේ මොකද්ද මේ කියන්නේ. එයාට මොකද සහැල්ලුවට පිළිවෙල හැංගීමක් නැහැ. සංයමයක් නැහැ. අපි මේ හැම එන එකක් එක්කම ගැටෙන්නේ ඒකට වෙනස් දෙයකට තියෙන තෘෂ්ණාව. එයා වැඩ කරන්නේ අතිරේක නෙවෙයි. බහැලුවට ආසාවක් තියෙන නිසා තරහ එනකොට නොදකින්නකටන් කියලා එනවා. සීතල කැමැත්තක් තියෙනවා. හැම වෙලාවෙම නෙවෙයි. උණුසුම එනකොට ද්වේෂ කරනවා. ඒකත් අපිට අර පැමිණිච්ච උණුසුමට ද්වේෂය මිසක් මේකට එන්න හේතු වෙච්ච සීතලට කැමැත්ත තේරුම් ගන්න උපාඥානෙ තියෙනවා. යොන්සමස්කාරෙ තියෙනවා. තියෙනවනම් තේරුම් ගන්න පුළුවන් මේ උණුසුමට අකමැත්ත පහළ වෙන්නේ අරාජිකරේ හෝ නිරීක්ෂේ නිරීක්ෂේ ප්‍රතිචාර විතරයි. උණුසුමට අකමැත්තක් එන්නේ නැති වෙච්ච තේකදී දෙකන. යහනේ හෝ දපක්. මේක හීතල රටනේ. ඉතින් ඒක අපි ඉපදෙන අරාජි වෙන උණුසුම අපිට හරි කරදරයක්. අල හොතු දෙන්න හැදෙන කරස්නේ. දැන් මම ඉන්න කාමරේ ප්‍රශ්නේ. දැන් මේක තිබෙත් රටේ නම් අපි ඉපදලා තියෙන්නේ ඒ වගේ කරකලයක නෙවෙයිනේ සීතලට අකමැති උණුසුමට කැමතිනේ. අන්න ඒ වගේ හැම වෙලාවෙදීම අපි ගන්න හැම තීන්දුවකටම පිටිපස්සේ මොකක්ද ඒක බලපං. ඒව නෑ ඒක දකින්නම නෑ අපි. මේ මොකද හේතුව? අර ද්වේෂය ආපු ගමන් අපේ හිත මෝහ වෙනවා. අපේ හිතට තේරෙන්නේ නෑ මම මේකට ද්වේෂ කරන්නේ ඇයි කියලා. ද්වේෂ කරන්නේ ඇයි? ඒකට වෙනස් ඒකට තියෙන මෛත්‍රිය. කැමැත්ත. ඒක පේන්නේ. මේ භාවනා කරන වෙලාවේ වේදනාපච්ච පඤ්ඤා කියලා කියන්නේ මෙයාට මේ ද්වේෂය ආවේ මේ පැත්තේ තියෙන එකට කැමැත්ත නිසා කියන එකට එතන ආපු වේගෙටම ද්වේෂයට යන්නේ අනිත් පැත්ත කල්පනා බලන තමයි යෝනිසමස්කාරයක් තියෙන්නේ. ඒ නිසා මේ ජංක්ෂන් එකේදී පොල් ගහවිලා තියෙන ජංක්ෂන් එකේ කුරුණාකරට හරවනවාද දිරුණාමලේ පැත්තට හරවනවාද අනිත් පැත්ත හරවලා කියලා බාජ් කොච්චර පහම මේක බෙදෙනවනේ. ඉතිවතින අර මේ සංකේත දෙන මනුස්සයාට තමයි වැඩි. වේදනාපච්ච තණ්හා වේදනාපච්ච පඤ්ඤා එතකොට අපි හැම ඕනම දෙයකටම ද්වේෂ කරන්නේ ඊට වැඩිය හොඳ දෙයක් අපලයි. පේන්න තියෙන්නේ මේකට ද්වේෂය කියලා. ඒකට මේ ද්වේෂය. ඊට පිටිපල්ලේ මොකද්ද කනත්තක් තියෙන්නේ. ඒක වෙන කෙනෙක් පෙන්නනකොට තරහයි. ඒක වෙලාවේ Tamanගම තේරෙන්න ඕනේ. ඇයි මේ මොනවාක්වත් මේ ලොකට පැමිණෙන දේ පැමිණෙන විදිහට බාර ගන්න බැරි අපි වෙන මොනවාද අපේක්ෂාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන මේ ප්‍රශ්නේ දිනකොට මේ පඨවි ධාතුව තේජෝ ධාතුව ලීලා කියන්නේ. අර කියන විදිහට මට ඔළුවට බරක් දෙන්න කියලා කිව්වනම් ප්‍රශ්න උත්තර දෙන්න ලේසියි. මොකද පඨවි ධාතුව තේජෝ ධාතුව ද්වේෂය නෑ. ඒවට පාඩම්ක කුප්පන්න බෑ. ඒ එනදී කියවන්නේ අපේ හැදියාවන්, අපේ රුචි අස්කම්, අපේ පෞෂත්වයන්. ඒක අපිත් එක්ක ආලෙන්න කරා. දැන් අපි දෙන්න නියුන් සාගරේ වුණත් අපි දෙන්න ඒවට දක්වන ආකල්ප වෙනස් අපි දෙන්නයි කර්ම ශක්තියක් තියෙනවා. ඒ නිසා කට මේව ලියනකොට බරපතල වචන පාවිච්චි කරපු ගමන් අපේ සංනිවේදනය කඩනවා. ඒකේන සරල භාෂාවෙන් ලියනවා නම් ඒක සම්මුතිය තේරෙනවා. ඒකකොට කමඨානුරුද්ධ කමී දෙකයි. ඒ දෙවෙනි එකේ තියෙන මොකද මම මතක නැහැ. විපස්සනා උපක් උපක්ලේශ නැති දේවල් හොයන්න එපා අප්පා. උපක්ලේශ නැතිකොට හොය හොයා යනවා. ඒකකොට කොහොමද උපක්ලේශ? ඒක ඇත්තටම ආවදන්නේ මම අපි මේකට කතා කරනවා නම් හොඳයි. සර් ඇත්තම ඒක ආවේ අහපු බණක හාමුදුරන් බණක ඉන්නේ මේ වෙන බණකෙන් තේරුමේ දැන් අපි මේ නිහඬ සත්‍යෙට වැටෙන එක උපේක්ෂ විපස්සනා උපේක්ෂාවක් කියලා. විපස්සනා උපක්ලේශය. උපක්ලේශය කියලා. අන්න ඒකයි මට. ඒ කියන්නේ නිහඬ සත්‍යෙට වැටෙන්නේ ඒ අර අපි දැන් නිහඬ තත්යකට වැටෙනවනේ අන්න ඒක වැටුනොත් විපස්සනා උපක්ලේශයක් කියන ඒ සරල වශයෙන් ධ්‍යාන ඉන්ද්‍ර විපස්සනා උපක්ලේශ අන්තිමට තියෙන නිකාන්ති කියලා. නිකාන්ති කියන වචනේ තමයි අයස්කාන්ත කියන වචනේ ඇවිල්ලා තියෙන කාන්දම් බලය. ඇදෙන ගතියක් තියෙනවා. මොන දේ හරි භාවනාවේ එන දෙයකට කැමති වුණොත් උපක්ලේශයක්. ඒ නිසා මොනක්වත් නැති ඉස්තෙන් ඩාවට පස්සේ ඒකට කැමැත්තක් එන්නේ ඉඳ තියෙනවා. මොකද මේ කාම්පටුළු ජීවිතේ ගත කරලා ගත කරලා එහෙම නැති දෙයක් ආවම මේකට පස හිතෙනවනේ. එතකොට අර කංකට වල තියෙන ද්වේෂයේ තරමට මොනක්වත් නැතිකට ආසාවක් එනවා. ඒ ආසාව තමයි පක්ලේශම් වෙන්නේ. ඒ නිසා එතන ක්‍රියාත්මක වෙන්නේ තෘෂ්ණාව තමයි. ඒක නිසා අපේ තේරවාදයේ උපක්ලේශ 10ක් සඳහන් කරලා තියෙනවා. ඕපාස ඥාන පීති පස්සද්ධි ආදි වශයෙන් 10ක්. ඉතින් ඒක විශේෂයෙන්ම දැනට කොහොමද කියන්නේ? දැනට අපේ භාවනා ලෝකේ තියෙන මේ පටලවා ගැනීම පිට දිහා බලනකොට ওই 10 මදි. ඒ නිසා මම කියවන කියවන යනකොට මට හම්බුණා මේ සූරංගම සූත්‍රය කියලා මහායාන සූත්‍රයක්. ඒක හම්බුනේ අහම්බේ. මේ සූත්‍රයේ හරිම ලක්ෂණ සූත්‍රයක්. ඒක උගන්වනවල ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ ක්වොන්ටම් ෆිසික්ස් ගැන සොයා ගැනීම වලට විද්‍යාවේ උත්තර නැහැ. ක්වොන්ටම් මේ සූරංගම සූත්‍රය තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රොෆෙසර් ගමිල මහත්මයා දැන් ඉන්නේ මෙල්බන් වල. ඔබලා දෙනවා රිට්‍රීට් වලට යන්න කියපු විද්‍යාර්ථී වර්ග සංගමේ සභාපති. ඉතින් මම ඒක දැක්ක කිව්ව පොඩ්ඩක් අපිට කියලා දෙන්නී කියලා. ඒ මහත්ය කියන ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ විද්‍යානුකූල අලුත් හොයා ගැනීමට උත්තර බරණ මූලධර්ම වලින් ගන්න බෑ. ගන්න පුළුවන් බුදුහාමුදුරන් තමයි. ඒක ගන්න සූරංගම සූත්‍රයෙන්. ඒ ටික තමයි සූත්‍ර සාරය. ඒකදී මේ බුදුජානකසේ ලේන්සුවක් අරගෙන ආනන්ද අමුදුරන්ට එක දිගට ගැට මතක් ගන්නවා ලේන්සි. ගහලා මේ ගැට වින් වෙලාද තියෙන එකතු වෙලාද තියෙන කියලා. ඊට මේක ගැට හතක් එක දිගට ගහලා මේ ගැට එකිනෙකට වෙනස්ද නැත්නම් ඔක්කොම එකතු වෙලා. එකම ලේන්සි. ඉතින් උඩිකේ දැයි ගැටෙන් ගැටේ වෙනස් කියලා. මොකද එකම ලේන්ස් එක ගැට හතක් ඒ නිසා සමානයි කියලා. ඒ නිසා අපි මේ වෙන් කරලා හිතට මෙතන කුකුලිය වශයෙන් ඔක්කොම එකයි මෙතන තියෙන්නේ තනි අවිද්‍යාව විතරයි. එක එකන ගැට ගහගෙන ඉන්නවා. ඉතින් මගේ ගැටේ අල්ල ගන්න හදනවා. ගැටේ ඇල්ලුවාට ඒක ලේන්සුවේ විකෘතියක් මිස වෙනම ගැට පවතින්නේ නැහැ. හැබැයි ගැට පවතින්නේ නැත්තේත් නැහැ. ඕක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන නන් ලෝකල් ෆිනොමිනා. ඕක අයිසෙක් නිව්ටන්ගේ කතාවට අහු වෙන්නේ නැහැ. නිව්ටන් කොහේට තේරුනේ වෙන දෙයක්. දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලට යනකොට සූරංගම් සූත්‍රය හදනවා උත්තර දෙන්නේ. ඉතින් ඒක මහත් විනාඩි 15ක කතා කරනවා සූරංගම් සූත්‍රයේ අවසානයේ පරිශිෂ්ටයක් තියෙනවා නැත්නම් රෙෆරන්ස් එකක් තියෙනවා. භාවනාදී ගමනේදී හම් වෙන යක්කු බණක් වෙනවා කියලා. පක්ලේටිකේ නම් පාවිච්චි කරන්නේ නැහැ. රූපේ පිළිබඳ යක්කු 10 දෙනෙක් හම් වෙනවා. වේදනා පිළිබඳ යක්කු 10 දෙනෙක් හම් වෙනවා. සංඥා පිළිබඳ යක්කු 10 දෙනෙක් හම් වෙනවා. සංස්කාර 10 දෙනෙක් හම් වෙනවා. විඥානේ 10 දෙනෙක් හම් වෙනවා. ඒකේ අපේ තේරවාදයේ තියෙන්නේ රූප වේදනා දෙකේ ටික විතරයි. සංඥායක මටන්නේ අටුවාචාරයන් වහන්සේලාට අල්ලගන්න බැහැ. ඒක අතෙන් හැදියා. මේක ප්‍රපංචත් එක්ක යනවා. ඒ ටිකක් අටගුරුදී ඥානංශවාසී අදලදල දැම්මා. දැම්මට අපි තේරවාද මාස්ටර්ස්ලගේ තාම බාරගත්තේ නැහැ. බාර ගන්න නැතුවත් බෑ. මේ සූරංගම සූත්‍රයේ ඒ ටික පෙන්නනවා සංස්කාර පිළිබඳව 10කුයි විඥානේ සංඥා සංකාර විඥාන තුන. තුමාකාර කරනවා කියන්නේ. ඒක බලනකොට අර භාවනා ලෝකෙ පිච්චු කෙලිනෙවුවා. නිකන් මේ කේන්දර බල වගේ කියන්නේ. කාටද කොහෙද පැකිලා තියෙන්නේ? මේ අකුමේ මොනවද කියන්නේ? සංඥා පටලවාගෙන තියෙනවා. ඉතින් ඒ ටික ගත්තොත් ටික පරිවර්තනය කරන්න උත්සාහ කළා ගුණපාල ධම්මජි මහත්තයා පරිවර්තනය කරපෙක කොහොමඩක්වත් කියන්නේ මොකද අපිත් ඉන්න සංඥාව පටලවාගන්නේ ගුණපාල ධම්මජි පටලවාගන්නේ දැන් ඉතින් පටලවාගත්තේ වා මේකත් ඉලියන්න ගියාට එන්නේ ඉඳ අවුජාලයට යන්නේ අවශ්‍ය මම මේක අවුල් තුනකට තරහ වෙලා ඉස්සාවෙලායි මම හිතුවට කාමෙන් වල පිටිත් පටන් ගන්න නැත්නම් දුක බෝධි හම්බෙලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මට මේකට වණි මායන සූත්‍රය. හැබැයි ස්වාමීන් වහන්සේ මේ සංඥා සංස්කාර විඥාන පිළිබඳ පටලවාගෙන තියෙන කෑල්ල තේරවාදයේට මෛත්‍රී බුද්ධ ධර්මයන් එන්නේ ඉන්නේ. ඒ තරම්ම අපි ඒක අමතක කරලා අපි මේ අපිම කිසි කවාගෙන ඉන්නා වෙවි ජීවත් වෙනවා. ඒක නිසා ඔබ වහන්සේ දන්නවද මේක? මට මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේක පස්සේ කොහොමද කාගේ පරිවර්තනයද කියලා. නහ කොහෙද මේ? සාරදහම්තු පොත් වර්ගයක් අත්තු ගන්න නොමිලේ මොනවාගේ පොත්වල තියෙන්නේ මේ නමෝ අමිතාබා කියලා ගහලා පොත් වර්ගයක් තියෙන ඔක්කොම නොමිලේ දෙන පොත් අන්නේ සීරීස් එක. ඒක යාගේ පරිවර්තනය හොඳ නැහැ. මයිලක දෙන්නකො ඔරිජිනල් මාස්ටර්ගේ පරිවර්තනය කියලා මට ඒව ඒක මේ විදිහට පුස්තකාලය. ඒක පෙන්නනවා ඒ සංස්කාර පිළිබඳ සොරි සංඥා පිළිබඳ පටලවිල්ල. ඒක දිහා වන්නෝනද ලංකාවේ පිස්සු කියන જાතියක් වෙනවනේ භාවනාව කියන්නේ. අමතර જાති කතා කර කර අමතර සෝවාන් කරනවා ධ්‍යාන දෙනවා දඩ වඩ ගාලා අර්ථකථන කතා ඒ ටික බලන්න ඕනේ අරගෙන කියවලා. හැබැයි sorry ඒගොල්ලත් ඇකිලා තින්නේ ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ ටික බලනකොට ඒක ඕනම කෙනෙකුට විදෙනවා ඒක කියනකොට අපි කොච්චර ඉන්නේ අපේ වල්ගේ උඩට කියලා. ඒක අපිට හිතේ. පොඩ්ඩක් නැගිටලා වල්ගේ කතාවට අඳින්න ගත්තාම ඔක හිතෙන්නේ නැහැ. ඒකට කැමති නෑ. අපි වලියක් තියනවා කියලා හිතා ගන්නවත් කැමති නෑ. ඒ නිසා ඒක කියලා බලනකොට පේනවා ඒ ටික ඇයි අපේ තේරවාද සාසනයේ අත්කතනෙ ගිලිුනේ කියලා. ඒ ටික තියාගෙන ඉන්නවනම් දැන් සංඥාව පටලවා ගන්න හැටි මාස්ටර්ත් පටලවාගෙන තියෙන ගෝලයක් පටලවාගෙන තියෙනවා. ඒකට මාස්ටර්ට උදේින් ගන්න අයිතියක් නැහැ. වාසනාව බේමටම වාසනාව. නිකන් ප්‍රපංචයක් විතරයි මේකේ තියෙන්නේ. ඒක අපේ කටුකුරුනේ නානන්ද සංසිප් පැහැදිලිවම concept and reality කියන දෙක අරගෙන පෙන්නලා දුන්නා. ඉතින් ඒක සුද්ධියක් කියනවා. ඒක කියවන්න මමත් ටික්ෂණ දෙකක් දෙපැත්තේ තියාගන්නෝ කියවන. සුද්ධි. ඒ කියන්නේ ඉංග්‍රීසි ප්‍රසන්ටේෂන්. ඉතින් මම ඒක අන්තිම ගෝලේ සමහරවිට ඒ වාක්‍යයක් කියන එකම වචනයක්වත් මට තේරෙන්නේ මොකද අන්න ඉදිරියපත් කිරීම කෝකෙදත් වාක්‍ය තියෙන මේ වචනවත් මට තේරෙන්නේ. ආයතන මෙහෙම කියනකොට හරි අහිංසකයි කියලා මට හිතෙනවා. දන්නේ නැහැ මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ඒ ටික තාථේරවාදයට දෙන්න අමාරුයි. හැබැයි අල්ලගත්ත කට්ටිය අල්ලගෙන තියෙන සංස්කෘතිය. පාලියේ ඒ ටික ගිහිලා. තේරවාදයේ සෑහෙන්නේ ගිහිලා මොකද අපි ස්වයං විචේත කැමතිද? මානින්දා. ඒකෙදි කතා දෙකක් නෑ පටන් ගන්නකොටම කියන්නේ ඉන්නේ කක්ක ගොඩක කියලා. සුද්ධ වෙන්න ඕනේ නම් ඉතල කක්කව තේරුම් ගන්න. අපි තාන්නේ අපි තේරවාදී ඉන්නේ අපි සම්මාදිට්ඨිය ඉන්නේ අපි අනුර ධර්මයේ දීප්තියක් අපි ඇවිල්ලා ධර්මදීප ධම්ම දාන දාන්නේ. ධර්මදීපේ කියලානේ. උහායන ගැත්තේ මේ මොනවද වල ගන්න දෙයක් නැත්නම් මේ ඉන්න බලපන්. උඹලා නිකන් මාන්නේ කියන්නේ. අදුගානේ ඒකවත් තේරුම් ගන්න බෑ අපිට. ඒක නිසා අපි සාමාන්‍ය විහිළු කෙනෙකුට කමන්නේ ලොකු විහිළු කරන්නේ කිව්වොත් ලොකු අවිද්‍යාවක් වෙනවා. නිසා ඒක හරිය වටිනවා. ඒකට සර්වචනාංශයේ දේශනා කරන දෙන්නේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. භාවනා කරනකොට අලුත් උද්දච්චයක් එනවා. ධම්ම උද්දච්ච. එතකොට මේක භාවනා නොකරන අයට නෑ. නිසා අපිට තියෙන පිස්සුව භාවනා නොකරන අයට නෑ. නිසා භාවනා නොකරන අය පැත්තේ බලුවොත් අපිට පිස්සු. ඒ පිළිගත්තාම නේද? ඉතිගත්තහම භාවනා කරන්න කියලා කියන්නේ හයෙන් බලන්න බෑ. අපිට ඉතින් මුන්තරන් සාමාන්‍ය ෂේප්මන්ට් එකක් තියෙනවා. උන් ওই මොනවා හරි පිටුවක් කරලා ෂේප් වෙනවා. අපි තියෙන තද උද්දච්චය. ඒ මොකද හේතුව අපි ලෝක දෙකක් මැද ඉන්නේ දැන්. අර කතරලත් නැහැ මේක අල්ලත් නැහැ. මේ දෙක අතරමැද ඉන්නකොට මේ ප්‍රසූත අවස්ථාවේ ඉන්න අම්මයි දරුවා ළඟේ දෙපැත්තට වෙලා නැහැ කවුරු. ඉතින් ඒක තීරුම් අරගන්න පුළුවන් වෙන්නේ පස්චිම බෞද්ධයෝට විතරයි. මේ ජීවිතේ නිවන් දකින්න එකට අත්‍යවශ්‍යයි. ඒක අනිවාර්ය වේදේ විඳවනවාද? එක නිදර්ශනයක් කිව්වොත් ඒ විදිහට සංඥා පිළිබඳ විපල්ලාස සංඥා විපල්ලාස කියන උත්පත්ති ආපිනාට දුක එන්නේ එන්නේ සතුටු. එයා දන්න ඉවර වෙන්න හදන්නේ දැන් පරල ඇරියස් එක්ක එනවා. ඒ වගේ සූත්‍ර අනික් කෙනෙකුට කිව්වොත් මොනවා වල හුන් තත් බාහනා කරන්න ගියම කරදර වැඩි වෙනවා, මාය බලපෑම වැඩි වෙනවා කියලානේ අපි පස ගහන්නේ. නෑ. මේක දන්න කෙනාට තේරෙනවා ඉන්නේ ඉන්නේ ඉන්න කරදර ඉුවා එන්නේත් මේ මාළුවා දෙකට කැපුවා වගේ. තනුව දෙකට කැපුවා වගේ නලියෙන දුක්කේ. එයා දැනගන්නවා මම මේ කරපු අනේ වර්ණෙව්වා. ඉන්න ධනමට හොඳයි. අඟුලි මාලකට ගල් ගහන තරමට හොඳයි කියලා බුදුසසුනත් කිව්වන් නැත්නම් ජීවත් වෙන මේ හත් ඉරියානම් කල්ප ගණනක උඩ ඉඳ වෙන්නේ නිසා ඉවසපන් කියලා. ඒ නිසා එතෙන් ගියාට පස්සේ ඉන බෝධි සම්භාර චිත්තය වෙන කෙනෙකුට තේරුම් ගන්න බෑ. මේ තේරුම් ගන්න පුළුවන් පස්චිම භාවිතය විතරයි. මේ ජීවිතය ඉවර කරන්න මේ අවුරුද්ද ඉවරයි කවුන්ට් බැලන්ස් කරගෙන යන්නේ. Internal logic external logic. ඒක දුක් වෙනකොට ඒ හරි සතුටුයි. හැබැයි මේ අත්ති කියලා මතන්නේ යෝගි නෑ. ඉතින් ඒ දැන් භාවනා කරන කෙනෙක් භාවනාවේදී මට ඉදිරියක්මක් අවුලුව පහත් වුණා, සත් වුණා කියන එක කරදරයක් කරගත්තොත් තුන්දර ගොඩේම නෑනේ. තේරෙන්නේ නෑ. කිව්වනේ මේ එන්නේ මට මේ ධර්මයේ තේරුම් ගන්න බඳයි සංඝාගත්‍ය ප්‍රඥාවෙන් ධර්මයේ හදාගන්න. එහෙම නොවුනොත් සංඥාපච්චය මේ වේදනාපච්චය සංඥා. දැන් වේදනාපච්චය ප්‍රඥා. එන්න හැම වේදනාවක්ම ප්‍රඥාවට හේතුවක් වෙනවා. නෑ හැම වේදනාවකම ප්‍රඥාට හේතුවක් වෙනවා. ඒක මහසිදාර ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා. හැම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ ඉස්සෙල්ලා විශාල දුකක් එනවා කියලා. ඒ දුක ඉවත් කරනකොට පස්සේ විපස්සනා ඥානය. මුලින් පරිසාමයේ කියනවා භාවනාදී පැමිණෙන සෑම දුකක්ම සිටි දෙවිතුන් හිත වෙදියා කියලා බාර ගන්නවා. ඥානයක් එන්න පෙර මගලක්මක්. එයා ඒකට අවදියෙන් බලනවා මිසක් ඉසාරි බැනගෙන අන්නේ කොයි කියලා බබු යතු ගන්න හදන්නේ. ඉතින් ඒක තමයි විපස්සනා උපක්‍රේෂ වලින් අපි ගත යුතු පාරදී. විපස්සනා උපක්‍රේෂ කියලා කියන්නේ ධම්මොද්දත්‍ය. ධර්ම භාවනා කරනකොට විතරයි ඒ දුක එන්නේ. එයා ඉල්ලගෙන ගන්නේ මොකද මේ කාම දුක නැති කරන්න මේක ගන්න. කාමයේ පිළිබඳ වෙන දුක නැති කරන්න ධර්මයෙන් වෙන දුක් පාර ගන්නවා. අපි ජීවත් වෙන්න ධර්මයෙන් ගුණ ටිකක් නැතුව කාමෙන් එන දුකක් නැතුව එහෙම කරන්න බෑ. අර බරපතල දුක නැති කරන්න මේක ගන්න ඕනේ. ඒක බුද්ධ ආධෝත්ත වෙනසල විදපු දෙයක්. ඒක බෝධිසත්ව සම්භාරයක්. ඒක විඳින්නේ වේදනාපච්චය පඤ්ඤා කරගන්න. එහෙම නැත්නම් අපි වේදනාපච්චය තණ්හා කරගෙන දාන කොට වේදනකොට බාම් ගන්න. සීතල වෙනකොට එයා කන්ඩිෂන් දාන්න. දබ දබ තම තම වේදනාවට පිළියම් කරනවා. කවදාකද ඥානෙ ඉන්නේ නැහැ. අපිට අර ඥානින දරවල් වහලා තියෙනවා. තාක්ෂණයේ දියුණු වෙන දියුණු වෙන්න, යක්කල පහසුකම් දියුණු වෙන දියුණු වෙන්න, සංනිවේදනයේ දියුණු වෙන දියුණු වෙන්න අපි මැට්ටෝ. කිසිම දෙයකට මොන දි ගන්න බැරි කුල්ලෙන් වහලා තිබ්බ පින්න පූල් ගෙඩියක් වගේ නේද? අවුකට ගස්සලා දරන්න බෑ. දුක හොයාගෙන යන නෙමෙයි මම කියන්නේ. වෙත පැමිණෙන දුකට සාධක වෙන්න නම් ওই ධම්මොත්තච්චය කියන එක එහෙම නැත්නම් කියන ඔය විපස්සනා ප්‍රක්‍රියාව කියන එක අවදි වෙලා යන්න කොහොමද ගෙවල් හදනවා නම් යක්කුන්න බය වෙන්න එපා යක්කු වෙනවා. එහෙනම් තෝණි ගෙවල් හදන්න එපා. මේ ජීවිතේ නිවන් දකින්න නැතුව භවනා කරන්න යන කෙනාට හැදෙන පිස්සුව ඩබල් හොඳ ඒක. පිස්සු ඩබල් කියලා කියන්නේ හොඳ පිස්සුව. භවනා කරනවා නම් අමතින් අල්ලන්න එපා. නිවනට භවනා කරපුවා. අතරමැද දෙකට භවනා කරන්න ගියොත් කොතරම් කවලාතාවද? බුදුහාම පිළිබඳ වැරදි අදහස් ප්‍රකාශ කරනවා ධර්ම පිළිබඳ වැරදි අදහස් ප්‍රකාශ කරනවා සංඥා පිළිබඳ වැරදි අදහස් ප්‍රකාශ කරනවා සීල පිළිබඳ වැරදි අදහස් ප්‍රකාශ කරනවා නමුත් අපි කවදාද ඇත්තටම නිවන සඳහා භාවනා කරන්න කියන එක කොයි වෙලාවෙ ඊට ඉන්න බෑ අපි එකිනෙකත් තඩගන්නේ නිවනට නෙවෙයි අපි මේක දන්නේ කරන ක්‍රම යන වෙලාවට ඉන්නවා මේ මේ බුදුජාන විශ්ේ කියන්නේ මේ කාමසප් වැඩි කරන්නවක් ජනප්‍රියතාවය වැඩි කරන්නවක් ලාභ සත්කාරයකට තිබුණා අත කපුල වන්නේ නිවන තමයි ඒ නිසා ලාමක බලාපොරොත්තු තියාගන්න එපා. තිබ්බොත් උපක්ලේශුන් කරකොල ගන්න. කාගෙන යන්න අර අදහසාවත් ඉන්නා මේ උපක්ලේශෙ එන්නේ බහනා දිනු ලක්ෂණ. පෙරමග. මේක කාගෙන ගියාට පස්සේ අපි කාම ලෝකේ කියන ප්‍රශ්නවලින් එහා පැත්තට යනවා. උපක්ලේශ ප්‍රශ්න ඇවිල්ලානේ. ඒකෙන් එහාට ගියාට පස්සේ පියවර දෙක තුනක් ඉදිරියට යනවා. ඒක අමාරුයි විකිනේ නෑ ඔය බඩු. මොනවා නිකන් රෝල්ෙට තියාගෙන මොනවද ගරන්ටි කාඩ් දාලා අස්සම් කරලා දාන්න මේ බඩු ඉවරයි. එහෙනම් සාමාන්‍ය කියන ඕවර් ද කවුන්ටර් ඩ්‍රග්ස් නෙමෙයි මේවා මේවා ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස්. අද මෙව්වත් ඕවර් ද කවුන්ටර් දෙන්න හදලා කර්මස්ථානචාර වල පිට වෙන්න තියෙනවා. Prescription drugs over the counter දෙන්න යන්න බෑ. දුන්නොත් ඉවරයි. ඒ නිසා මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේදී වැඩගත් වෙන්නේ රෝග නිర్ణය තමයි. ඒ නිසා මේක අපි කොයි මට්ටමින් කියලා නතර කරලා තියන් ඉඳාවිද. නැත්නම් මේවා මේ අද ප්‍රශ්න ආයෙ කියවන්න හම්බ වෙන්නේ නැහැ. ලාස්ට් එකේ නැත්නම් මොකද? එය. ආස්වාස් ප්‍රස්වාස තුනී වියොස් ස්විච් එකක් ඔෆ් කළ මෙන් ඉතා නිහඬ තැනකට වැටේ. මෙහිදී ශබ්ද ඇසෙන බවත් සිතන්නට පුළුවන් දැන බවත් දැනගතිමි. මෙය තවදුරට දියුණු කරබලිත ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී අසා ඇත. මෙයින් එළියට ආපසු නැවත මූල කර්මස්ථානයට වැඩි වැඩි යුතුය. එතෙන්ට යන්නේ කොහොමද? නෑ අපව එතෙන් යන්න ඕන නම් ඒකට තණ්හාවක් තියෙනවා ඒ නිසා අපිට කියට හැකි ඒකම නෙවෙයි හොයන්න ඕනේ කියලා. හැබැයි ඒක තමයි ඔය කෙනෙක් හොයන්නේ. එක සැරයක් ගියේ එකන අදී ඉදා ෂෝක් තැනකට ගියා 10 ඇවිල්ලා කටකෝලකට වැටුණායි කියලා දඟලනවා. එතකොටත් පේන තියෙනවා ඒකට තියෙන ආසාවක් තියෙනවා. ඒක වළක්වන්න බෑ ඒක මොකක් හරි බබාට බත්තිය කවන්න මොකඩන් කැලක් කර දෙන්න එපායි. මුංගලකට කර කියන්නේ මේ බත්ති කවන්න. එනිසා ඕක බබඩන් කැලක් තමයි. ඒකෙදි මට මතක නෑ මම හිතාන්නේ ඒක ආනන්ද සප්පයි සූත්‍රය කියලා. ආනන්ද සප්පයි සූත්‍රය මුලින් එක තියෙන්නේ. සර්වඥාන්සේ ඒක මට මතක නෑ කොහොමද කියලා හරි ලස්සනයි. සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම තැනකට භාවනා දියනවා. ඒකට ගිය බව දැනගන්නේ ගැසිලා ආවට පස්සේ. ඉන්නකොට තේරෙන්නේ නැහැ. පස්සේ ආවට පස්සේ තමයි අපෝ මම ඉඳලා තියෙන්නේ මොනවක්වත් නැත්තන කිය. නැත්තන ඉන්නකොට නැත්තන තේරුම් ගන්න බෑ. ඊට පස්සේ ආවට පස්සේ පශ්චාත්තාපය වෙනවානේ. අයියෝ පරදයක් නැත්නම් නැති කියා ට්‍රැෆික් ජෑම් නැතුව යන දුන පාර දෙවිය ඇවිල්ලා ට්‍රැෆික් ජෑම් එකට වැටෙනවා වගේ. එතකොට ට්‍රැෆික් ජෑම් එකට ද්වේෂ කරනවානේ. ද්වේෂ කෙරුවොත් එයාට අපව ය아가න්න බැරි වෙනවා කියලා. ඒ ද්වේෂ කරන වෙනුවට කල්පනා කරන්න කියනවා මේ නැවත අහකට පස්සේ තමයි මම ඉඳලා තියෙන්නේ ට්‍රැෆික් ජෑම් නැත්නම් කියලා තේරෙන්නේ. ඒ නිසා මේ ගැසිලා අවදි වෙන වෙන්න හේතුවක් තියෙනවා මේ සබ්දයක් කරගෙන. ඒක ස්තුති කරන්නේ. ඒක ඉන්නකොට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකන් සන්තං ඒකම් කණීසං යදිදම් උපේක්ඛා කියලා ඒ සාන්තේ ඒ ප්‍රණීතේ එනම් තිබුණු උපේක්ෂාවකට හොඳයි කියලා අර මතුවෙච්ච අරමුණත් එක්ක දිගට ආය භාවනා කරගන්න. ඒක මනපානෙම වෙන්න ඕනේ නැහැ. සද්දයක් ඇති ඒ සද්ද කරනවා ඒ සද්ද තායි විවිලන. විවිල ආයෙත් එන්න වෙනවා. වෙනකොට පස්සේ දන්නේ. ආයෙ ගැතිලා හොදිමාට පස්සේ තියෙනවා. ආයෙත් කිය ආයෙ කොහෙන් ගියාද දන්නේ නැහැ. ඊට ආපස්සෙ තමයි දන්නේ. ඒකකොටත් ආහපාන දුන්නොත් බලන්න. නැත්නම් සද්ද වේදනා හිතලා එන එක බලන්න. බලනකොට ඒක එහෙම තුනි වෙනවා. තුනි වෙනකොට යන ගමන හිතා ගන්න පුළුවන්ද මකුළු දැලක මෙම රවුන්ඩ් රවුන්ඩ් කරව කරපන යන්නේ. කරහදි නැත්නම් මකුළු දැලේ ඉති නැති දාගන්න පුළුවන්. දෙන් දෙන් දෙන්. ඒක මැදේක් මෙහාට ඇද්දොත් මොකද වෙන්නේ? බෙඩ් ස්ප්‍රින් එකක් වගේ වෙනවනේ. අන්න එහෙම ගමනක් යනවා. ඒක පළවෙනි හැරේ ගොඩාක් වෙලා විවේක වෙනවා. ඊට පස්සේ මතුවෙන අරමුණ ගොරෝසුයි. ඒකට බලන්න ආයෙත් සැලකන කෙටි විවේකයකට කෙටි ගැස්මක් එනවා. ගැස්ම ඒක බලන්න ගන්න ඒකත් දෙකේ කෙටි විරාමයකට යනවා ආයෙ කෙටි ගැස්මක් වෙනවා ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ පොයි යකෝදියා නිසා ගැස්සුනට පස්සේ තියෙන දේ මූල කර්මස්ථානේ හොයන්න ඕනේ නැහැ මතුවෙන තමන් අවසංග හේතු වෙච්ච ශබ්ද වේවා වේදනා වේවා හිතුවිලි වේවා කුස්මරැල්ල වේවා ඒක එක ආයතන තරහ නොවි මෙයා තමයි මට කියලා දුන්නේ මම ඉඳලා තියෙන විදිහට ඒ නිසා මෙයා තමයි මාව දාන්නේ වතුරක් කරවන්නේ මෙන්න මේ સંદર્ભය මත භාවනා කරන්න. භාවනා කරනකොට එයා ආයතරක් වෙන්න තියෙන නිවෙන එක. ද්වේෂය આવත විශ්ිනවා. ද්වේෂ කරන්නේ නැතුව ඒකටම එකක් ජයසින මංගලම් කියලා බහනවා මේ ආයතන සංසිඳිලා. සංහිඳියාවක් ගන්න. මේ විදිහට කැරක්ටර් කියනකොට පඬිතු ස්වාමීන් වහන්සේ ගුරුමේ කිසිම හරීම ක්වොලිෆිකේෂන් එක මේ ස්ටේට්මන්ට් එක හරීම දාක්ෂණිකයි ඒ සංතර කියන යෝගී ධර්කදී සැකනම් තමනක් මූල කර්මස්ථානේ හොයන. සැක නැත්තම් එන ඕනම අරමුණක් මත භාවනා කරනවා. අපිට භාවනා ගමනේදී භාවනාවේදී ප්‍රධාන බාධා තමයි සැකේ. කසාදිටත් ප්‍රධාන බාධා තමයි සැකේ. කොහොමද විකල්ලාද වෙන්නේ ඇත්තටම දුරාචාර නිසා නෙවෙයි. කවුරු හරි දෙන්නන් මොකද? ඊට හප්පම් භාවනාව. ඒකයි සෝවාන් වෙනකොට බුද්ධ ආදී ත්‍රිවිධ රත්නය කියලා නිසා සීලය පිළිබඳ සැක නැති. සීලමසූට කාපු දෙය දිරවනවා. එදාම පැතුරු බුදිය අඳුරනවා. දැන් අපිට කන්ද නැතිකම නෙමෙයි තියෙන්නේ. ආවට දිරවන්නේ සැකයි. එදාම පැතුරු නිින්දයක් නැහැ ටෙන්ෂන්. සැක නැතිවීම ප්‍රධාන දේ තමයි මෙතෙන්දී ටිකස්මකින් අවදි වුණා නම් ටිකස්මකින් අවදි වෙන හේතු වෙච්ච අරමුණ දිගේ පාලනා කරන්න පුළුවන්. නමුත් යාරේකට සැක වෙන ප්‍රශ්න මෙතන එහෙමනම් විතරයි. මූල කර්මස්ථානේ හොයන්නේ හැබැයි කොයි එකක් එකයි කියලා. මෙතෙන්ද යනවා කියලා කියන්නේ අනිත්‍යපත් විඥානය අපි අත්දකින අවස්ථාව. අපි මේ වෙලාවේ අත්දකින දේවල් කණින් අහනවා අහින් දැනන, එහෙන් පිළින, නිවෙන් දැනන දේවල් නෙවෙයි. ගාවක් වෙලාවට රූප නැහැ ඒතර තියෙන රූප සංඥාවක්. රූප සංඥා ගොදුරු වෙන්නේ ඉන්ද්‍රියබද්ධ ඥාන වලට නෙවෙයි. විඥානේ ඉන්ද්‍රියබද්ධ මට්ටමින් එහාට ගියාට පස්සේ තමයි ඔතන තියෙන්නේ මූල කර්මස්ථානයත් කියලා කොයි කර්මස්ථානයක් කියලා. ඇදලා තියෙන රූප සංඥා එතනත් ඉඳ තියෙන concept එකක් ඒක කොග්නයිස් කරන්න රෙකග්නයිස් කරන්න එපා. මොකේනොට තේරෙන්න බෑ. ගැවිලා වදිනවා හැබැයි ආය බලන්න යන්න එපා රෙකග්නයිස් කරන්න. Cognise pass. You have to stop at cognition level. Not recognition level. Recognition ගියනම ආයෙත් like in dislike කියන personality traits එනවා. එන දෙයට ඉඳලා ලේබල් කරන්න ඕනේ නැහැ. එන දෙය දිහා බලන්න. එන දේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ඕන දෙයක් වෙන්න පුළුවන්. අනපාන වෙන්න පුළුවන්. කොයි දේ ආවත් ලේබල් කරන්න හදිසි වෙන්න එපා. එන දේ දිගේ අනේකයි කියන්නේ. ඉතින් මම දන්නේ ඒක. මම කියන එක ගැඹුරක් බව මට තේරෙනවා. මම මේ පිටිපස්ස පටලනවාද නැත්නම් තේරෙනවද කියලා මට මූණ තියා බලනකොට නම් පේන්නේ මූණ ටික නිකන් එන ගහට සෝප් පිච්චෙනවා නේ. <laughs> මොකද කියන්නේ? හොඳයි තේරුණා වචන තේරුණා. ආ තේරුණා කියමු බං. තේරුම් කියලා කියන්න ඕනේ. එහෙනම් පැලෙන්න ගන්න පොඩ්ඩක් හරි. අන්තිමට කියව පාට වෙන තේරුණා. අන්තිමට ප්‍රශ්න තුනක් අහනවා. ඒකට උත්තරේ මොකද්ද? ඒක තමයි මේ පඨවි ධාතුව මතයි, තේජෝ ධාතුව මතයි කර්ම රැස් වෙනවා. ඇයි මොකද හේතුව මොකද රීසන් එක? පරමාර්ථ ධර්ම නිසා ඒවා ඒක සමු සමුති ධර්ම වලින් තමයි කපන්නේ. ඒක කොග්නයිස් කරන්න, රෙකග්නයිස් කරන්න එපා. රෙකග්නයිස් කරුවොත් විතරයි කර්මයක් වෙන්නේ. ඊට පස්සේ උපක්ලේශ. උපක්ලේශ කියන්නේ anything you attach in භාවනාවේ තියෙන experience එකට තරහක් හරි එකක් ඇලිමක් හරි ඇති වුණොත් ඒකෙන් තමයි ලක්ෂණ හැටියට පත් වෙයි. ඒ කියන්නේ නන් ජජ්මන්ටල් කියන්නේ. ඔය ලැබෙන දේ ගැන ජජ්මන්ටල් කියොත් ඒකෙන් committed. Non judgemental unassuming choiceless awareness no liking no disliking no personality involvement. එතකොට ප්‍රශ්නේ ගා. එතන මේ මෙහෙම පදින තියුණ හුත් එකේ මේක දිග ඇදලා. දැන් වැටෙන්නේ. විලිය බිලිය නෑනේ. මේක දිගහැරලා තියා හදන කවුරු ඇවිල්ලා මොනවද දැම්මත් ආයෙ හිරෙන්නේ නැහැ. ඒ නිසා ඉතින්දී නන් ජජ්මන්ටල් වුණා නම් ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. තුන්වෙනි එක. මම තුන්වෙනි ප්‍රශ්න විලියන්නේ ආනපාන ලකුණු පස්සේ මේක ස්ථාන ගියාට පස්සේ ඊගා ඉන්නේගේ පිළික මිලිකා ලියන්න තියෙන මල්ල ඔබල බලන්න ඕනද කියලා අහුවේ. දැන් මොකද කියන්නේ? කොග්නයිස් කරන්න එපා කියලා කිව්වා. රෙකග්නයිස් කරන්න එපා. රෙකග්නයිස් කරන්න එපා කොග්නයිස් කොන්නයි පේනවා. ඒක ඇවිල්ලා ගහන ඩොග් ගන්න. ඒවට පස්සේ කොයි දොරෙන්ද හතුරු ආයේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකේ ගේමියා ගේමද අවදිින් ඉන්න එකයි තියෙන්නේ. කොහින් ඇවිල්ලා කට්ටිය තට්ටු කරුවත් දඟලන්න එපා. එතකොට මේ දොරෙන් ඇවිල්ලා දඟලන්න මම එතන ගියා මේ මේ දොරෙන් හොරු වෙනවා ඇතුළට. නැත්තම් අර දොරෙන් හොරු වෙනවා. ඒක කලබල වෙන්න එපා. මට අනතුරු කියාවා. නම් ගේමියා ගේමද අවදිින් ඉන්නවා. එතකොට හොරා දන්නේ මෙයාක ඉන්නේ දාන හොඳටම අවදිින් ඉන්නේ කලබල වෙන්නේ නැති නිසා හොරා හොඳටම දන්නවා විෂකෝර සර්පයට තට්ටු කරපුවාම ඇකිලෙනවා. දිවි මකුල වලට තට්ටු කරපුවාම ඇකිලෙනවා. සාමාන්‍ය ගැටකට තට්ටු කරපුවාම මොකද වෙන්නේ? කලබල වෙනවා. නිකම් මකුල වලට පිඹින්න බෑනෝ කලබල වෙනවා. දිවි මකුල වල කියලා බලන්නේ කියන්නේ ඒක ඉතින් ඇකිලෙනවා. ඇකිලෙනවා කියන්නේ වරෙන් ළඟට දෙන්නම් වැඩි. ඒ විෂකෝර සර්පයට ගහපු ගමන් පුඳු වෙලා වගේ ඇකිලෙනවා. ගියානේ කිට්ටුවට දානවා ඉතල හොයන්න බෑ ගන්නවා. යන්නේ දානවා කොඩාන දුරු. ඉතින් ඒ නිසා පේනවා කාටද ප්‍රශ්නයක් ආවම දඟලනවා ඌ ගැරන්ටි. ආයි කතා ගන්නවා. මේක කොහොමද මොකක්ද කරන්නේ එහෙම එහෙම ඇකිලෙස්. අලිකන්දායකකවත් කරදරෙත් තමයි අලියෝ කරන්නේ මහේකා ගිහිල්ලා බලනකම් අනිත් ඔක්කොම නිශ්ශබ්ද වෙනවා. කරදරේ නදුවන්නේ මොකක් කරන්නේ? අද අපි හදලා තියෙන්නේ ගැරන්ටි කරලා තියෙන මේ මේ මේ Facebook එක නිසා. අපි ජනවාදී නිසා ගැරන්ටි කරලා තියෙන්නේ. අපිට ඉක්මනට යන්න පුළුවන් නිසා අපි ගැරන්ටි කරලා තියෙන්නේ. මේ තාක්ෂණය නිසා හොස්ත ළඟින් ඇස්සේ යන බැරි තැනට හදලා තියෙන්නේ. ඒ නිසා අපිට රජකුලේ ඉපදිලා සංගන්නික වශයෙන් ජීවත් වෙච්ච බුදුහාම කියලා දෙන එකක්වත් ඕනේ නැහැ. ඌ ඔක්කොම කරන්න පුළුවන් හොස්ත ළඟින් ඇස්සේ යන බැරි තැනට පස්සේ. කඩවන පොඩ්ඩක් හිටපන්. නිරසංඥා නිවන් දකින්න කියලා ගුරු භාෂාවෙන් කියනවා. මේ ලෝකයා කියන්නේ ඌට කිව්වට වැඩක් නෑ බීඩිය වලට වේන ගායන කරලා මොනවා කිව්වත් ගණන් ගන්න කියලා ඌ දෙක කරත. ඒ හොඳයි අප්පා. කියලා ඉගෙනලා ඉන්න බබා ඔය කලබල වෙන කතියත් ඒක. අපි මයික් එක දෙමු දැන්. ඊළඟ ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ සක්මන පිළිබඳවයි. උදෑසන සක්මනේදී මුලින්ම දෙපතුල පොළවට ස්පර්ශන ආකාරයට සිත යොමු කෙලෙමි. මුලින්ම විලුඹ පොළවේ ගැටෙන ආකාරයත් ස්පර්ශයේ විලුඹ සිට ඇඟිලිතෙක් යන ආකාරය නිරීක්ෂණය කෙලෙමි. වරින් වර ගල් ඇනෙන වේදනාව හොඳින් දැනින. සෙවණේ සක්මන් කරන විට සිසිලසද අන් අවස්ථාවල රස්නයද යටිපතුලට දැනේ. මෙසේ සක්මන් කරන විට එක පාදයක් සම්පූර්ණයෙන් පොළවෙන් එසවෙන්නට පෙර අනෙක් පාදය පොළවේ ගැටී සමාරුයි. එයින් ස්පර්ශය මෙනෙහි කරන විට එක පාදයක් සම්පූර්ණයෙන් පොළවෙන් එසවෙන්නට පෙර පෙර අනෙක් පාදයේ විරුඹට හිත යයි. මෙය සක්මනේ පළමු භාගයේ අත්දැකීමයි. අනතුරුව පාදය පොළවෙන් වෙන් කිරීම වෙන්වීම කෙරෙහි සිත යොමු කෙලෙයි. මෙහිදී බලාපොරොත්තු නො දෙයක් අද්දොටිමි. කකුල පොළවෙන් වෙන්වීම ස්මූත්ලි වෙනවා වෙනුවට යම් තියැස්වීමක් එහි දිතු වෙමි. හරියට මැටි බෝලයක් අත් දෙකෙන්ම දෙපත්තට අදින විට එය ආතතියකට පසු එය එකවර වෙන් වෙනවා මෙනි. කකුල පොළවෙන් වෙන්වන්නේ මහපට ඇඟිල්ල හා අනිත් ඇඟිලි තුනකිනි. මේ පසු ඇඟේ බර කකුල් වලට දැනෙන ආකාරයට සිත යොමු කෙලෙමි. ඇඟේ බර එක්වර කකුල් දෙකටම දැනෙන අවස්ථාවක් නොදුටුනි. හැම විටම එය කකුලක සිට අනිත් කකුලට මාරු වෙමින් යයි. වැරදි ඇතොත් පෙන්වා දී උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේක තමයි අර මම අර ඒකාරෝ කියන අර මේක පදාගත්තේ ඔබ මෙල්බන් වල ඉඳලා මම හිතපු කාමරේ තිබුණ පොතක් ඇවිදිනකොට කකුල් දෙක වැඩ කරන හැටි පිළිබඳ ඇට සැකිල්ල ඇඳලා තිබුණා. ඉතින් මට හිතෙනවා කාමීක පොඩ්ඩක් ඩෙවලොප් කරලා මේ උඹ තියෙනවද පාවන්නේ? තියෙනවා. මේක සාමාන්‍ය කරත්තරෝදයක් වැඩ කරන හැටියට චිත්තයක් නගන්න පුළුවන්. නගලා බලනකොට හැම වෙලාවෙම එක කකුලකින් තමයි නීවියේ සිට මේ පස්සේ දක්වා බර සම්ප්‍රේෂණය. ඊගා ඊගා කකුල ගන්නකොට මේක නිදහස් වෙනවා. ඊට පස්සේ ඒක ඇවිල්ලා ඒකෙන් බර සම්ප්‍රේෂණය කරනකොට ඊගා කකුලට ගන්න එක හරියට කරත්ත රෝදක මේ අර අර ටික වගේ නැත්නම් රේඩිය ටික වගේ. නැත්නම් මේ ෆෝක්ස් වගේ. Forks forks. ඉතින් මේ රවුම් කරගෙනකොට පොළවේ තියෙන පොළවත් එක්ක අක්ෂය ඇක්සල් එක එක රේඩියස් එකකින් බර සම්ප්‍රේෂණයක් වෙනවා. ඒක පිටිපස්සෙන් නහනට ඊගාවේ කැවිලා බර සම්ප්‍රේෂණය කරනදී ওই කටයුතු තමයි සිද්ධ වෙන්නේ අයිතිවට. ඉතින් ඒකකොට මේ ඒක ආරෝ කියලා කරත්තේ අර ගොඩක් තිබුණාට අපේ දෙකෙන් තමයි ඒක ඉම්ප්‍රොවයිස් කරගෙන යන්නේ. සතියට නම් දීලා තියෙන බුදුරජාණන් වහන්සේ ඒක ආරෝ කියලා. ඒක ආරේක තමයි අපේ බර හැම වෙලාවෙම තියෙන්නේ. මේක ගන්නකොට අර කියන. ඒක ගන්නකොට මේක එනවා. ඒක හරි ඒ ඒ සමීකරණය සහ ඒකේ සම්තුලනය කිසිම යන්ත්‍රයක ලෝකේ බලන්න බැරි තරම් අමෝතු පාද හතරකින් ගිය සතා පාද දෙකකට එනකොට අවිල බාට එක කකුලේ තමයි පාදිකල තියෙන්නේ. අනිත් කකුලේ එකට ඉස්සරහින් ගිහලා බර අර ගන්නකොට මෙයා පැත්තකට යනවා එයා පැත්තෙන් එනවා. ඉතින් මේක ඊයේ මං ඊයක ඊයේ ඔය ඒකාරෝට පෙන්වන්න හදපු වෙලාවේ මට හිතුණා මෙන්න කකුලක් කියලා ඉස්සරහට අපේ ඇඟ නැමෙනකොට ඒ වෙනුවට ආපෝ දෙනක් පස්ස වෙන්න ගත්තොත් බැලන්ස් වෙනවා මෙහෙන්නේ. පොල් පිට පදිනවා. පිටට පේන ඉස්සරහට ගියොත් මේ කකුල බාර ගන්නවා පස්සට ගියොත් මේ කකුල බාර ගන්නවා. එතකොට හරියට අර අස්තිපදින්නේ පොඩි ළමයි. මොකද කියන්නේ රොකි. රොකි හොස්. මෙහෙම මෙහෙම මෙහෙම වෙනකොට සම්බර භාවයක් තියෙනවානේ. අන්න ඒ වගේ ඒක පේනවා මෙහෙම විදින ගමන් මේක බරාගෙනකොට මේක ගැන මේකට බර අල්ලනවා බර අල්ලන එක හිතුවොත් මෙතන වෙන දේ පේන්නේ. මේක අතාරින එක බලන්නේ මේ බර අල්ලනවා පේන්නේ. මොකද ඒක වගේ ටිකයි අල්ලන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා විලාදේව කටුකුරුන්ද සාංශේ දවසක් කිව්වා. ඒක මම නැවත අහනකොට ඒ සාංශිකේ ඒක සාර්ථක කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන පච්චාපුරේ සංඤී කියලා වචනයක් දාලා. පෙරපසු සංඥාව ගන්න කියලා. මේක නිදහස් වෙන එකේ සංඥාව බර අල්ලන එකේ සංඥාව. ඒකට පරිශය කරනවා නිදහස් වෙන එකට ආයෙ බර දුන්නා මොකද ඒක? මේක ඉස්සෙල්ලා. ඒකේ මනස සාංශ කියන්නේ කොල්පිට පදිනවා කියන්නේ. ඉතින් මේ දෙකෙන් එකකට තමයි අපි හිතන්නේ. ඒ කියන්නේ අපි සතියෙන් උනන්දුවෙන් ඇවිල්ලා මුළු ඇවිදින ක්‍රියාව අපිට දැක ගන්න බෑ. හැබැයි අපි කියනවා දැක්කයි කියලා. කද්දාවත් දකින්නේ නෑ. අපි දකින්නේ ඒකේ අඩු ගන්න 150. ඇත්තටම 150ක්වත් දකින්නේ. ඒකට කියන්නේ අපේ අත්දැකීම tip of the iceberg කියලා තමයි කියන්නේ. අයිස්කලක් වතුර දාපුවම 10යි මතුවෙන්නේ 90%ක්ම වතුර යට තියෙනවා. ඒ නිසා අපි මේ අයියට පඬිතුගේ කතා කරන්නේ ඔය 10 10ක් දැකලා ඒකවත් දකින්න සතියෙන් හිතියොත් විතරයි. ඒ නිසා අපි මේ දන්නවයි කියලා කිව්වට අපි විතර මැට්ටෝ જાතියක්. අපි විතර අමනියෝ જાතියක් ඇත්තේ නැහැ. සුත්‍රඥානන්සේ ඒකයි කියන්නේ මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බබුත් සහිත සමන ප්‍රජාව සහිත දේව සහිත මම දැක්කා. මොකද්ද දැක්කේ? සමස්තය දැක්කා. එක විද්‍යාඥයෙකුට ඇහිලොස් කරලා කතා කරන්න පුළුවන් බෑ ඌ දන්න සබ්ජෙක්ට් එක දන්නකොට ඌ අනිත් හැම එකටම මැට්ටා. මම දැන චාරිත්‍රාත්මක වයිස් කිව්වලු. මේක ලෝකයට ජීනියස් වුණාට මට ඕන කරලා තියෙන මිනිහෙක් කිව්වලු. හැම දෙයකම දක්වා එළියේ. විතර ගෑනට ඕන දෙන්නේ නැහැ. ජීවිත සමස්ත දකින්න මිනිස්සෙක් වෙන වෙන්න. විවිධ කතේ කරන දෙන්නේ කිව්වා මෙන්න මෙහෙම. මේ තේරුම් ගන්න සමාජ තේරුම් පුළුවන් වෙයි. අපි බයිසිකලයක් පදිනකොට කුෂ් බයිසිකලයක් පදිනකොට අපි එක කකුලේ නෙමෙයි කකුල් දෙකේම පැඩලිගේ කකුල් දෙක ගෑවිලා තියෙනවා. මේක කරකිනකොට දෙපැත්තකින් යන්නේ මේක බර අල්ලනකොට මේක බර නිදහස් කරනවා. ඊට පස්සේ මේක ඉස්සරහට ඒ පැඩලික තියෙ උඩ ගිහින් මේකේ බර අල්ලනකොට මේක නිදහස් වෙනවා. එතකොට පේනවා මෙතන චක්‍ර දෙකක් වැඩ කරනවා. අවධානය දෙන්න පුළුවන් එක සැරයකට එකයි. හැබැයි දෙකම වැඩ. එතන තව කෙනෙක් කියනවා ධනක් කුසට වතුර තියෙන ස්විමින් pool එකක් කරලා ඉදිනකොට කකුල් දෙක වැඩ කරන හැටි දෙකම කකුලෙනේ කරකෙන්නේ වතුරෙනේ. එතකොට ටච් එකක් තියෙනවා දිගටම. ඉතින් එන්නේ එතෙන් එන්න මේ ක්‍රියාවලිය සමස්තය දකින්න ඕනේ. මොකද බලන්න බෑ. ඒක පිළිගන්න ඕනේ ඒක අහුවෙන්නේ අනුමාන ඥාණයට විතරයි. ඒක අහුවෙන්නේ අන්වේ ඥාණයට විතරයි. ඒක අහුවෙන්නේ ණය විපස්සනාට විතරයි. නිසා ණය විපස්සනාව අවශ්‍යයි විපස්සනාවට. නමුත් අපි යන්නේ ඩිරෙක්ට් එකේ එතකොට මේ මේකෙන් ඩිරෙක්ට් එකකට මෙතන රීච් වෙනවා කියන එක අන්වේ ඥාණයකට ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකෙන් තමයි අල්ලන්නේ. ඒ නිසා බුදුන් පන්සාසි කියනවා. රූපයක් දකිනකොට චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජේ චක්කු විඥාන කියනකොට අපි ඒ ක්‍රියාවලිය රූපේ ගැන මෙනෙහි කරමින් භාවනා කරනකොට අපිට චක්කු අල්ලන්නත් බෑ, ස්පර්ශ අල්ලන්නත් බෑ. රූපේ විතරයි හුවේ. අනික් වෙලාවට ආයතනය බලනවා රූපේ කනකට වටන මොකුත් වෙන්නේ නැහැ. ඇහැට විතරනේ කිසි කවි නිසා මේ රූපේ වදින්නේ ඇහි නේද කියලා බලන්නේ කිව්වොත් රූපේ අවලන්න. විඥානය අල්ලන්න. මේ තුන තුම්පල කල්ලා තමයි කෝටු වල තමයි අපි ඒ දැනුම අපි කතා කරන්නේ. ඒක නිකන් කිරි තිරටිකල් නොලෙජ් එක දාලා තමයි කතා කරන්නේ. එතන මේ කතා කරන හැම උගව පැත්තක තියෙන්නේ අපේ මති. අපි මෙහෙම වෙන්න ඇති කියලා හිතන ටික. නමුත් පස්සේ ඒක අපි ඇත්ත කියලා කියනවා. කවුරු හරි අභෝ කියනොත් එම්බ අද්දකලත් ඌලකෝ. ඌලකෝ කියවට අපි දැකලා තියෙන ටිප් ඔෆ් ටයිප්ස් විතරයි. අනිත් එක දැකලා නැහැ. අන්නේ විදිහට දැක්කත් සතියෙන් ඉඳලා අපූර්ණ අවදින් ඉඳලා දැක්කත් පේන්නේ මේ 10ක් විතර නම් සතිය නැති වෙලා මොකද වෙන්නේ කියලා හිතන්න. ඇවිදිනවා සිහිය නැහැ. ඉතින් ඒක දේවංශය කියනවා මම ඇවිද්දත් කෙරුවා දක්ෂූපක් දැක්ක දද්දත් ඇහුණා කතා කර කර ගියා ඔක්කොම උනායි කිව්වට මොකක්වත් එතන වෙලා නැහැ. කෙල්බෙල බෙල දෙකින් කිසි කොහොමවත් නැහැ. ඒ නිසා පේනවා පරියන්කයට වැඩි සක්මනේදී මේ ක්‍රියාවක් කරන ගමන් සතිය පවත්නකොට ওই මල්ටි ටාස්කින් වලට ටික ටික හිත පුරුදු කරනවා. පුරුදු කරන පේනවා මේ එකක් බලන්න ගොඩක් අතාරින්න. එකකට අවධානය යොමු කරන ගොඩක් අතාරින්න. අනුගානික දන්නවනම් මම මේ එකක් විශේෂණය කරනවා කියලා කියන්නේ ගොඩක් අතාරිනවා කියන්නේ. කියන්නේ එකකට ප්‍රේම කරනවා කියලා කියන්නේ ඉතුරු වුණු ලෝකෙටම වෛර කරනවා. මේ මේකක් නැතුව මේකක් නැතුව ඉන්න පුළුවන් තැනකට එනවා නම් ඔන්න තේරුම් ගන්න පුළුවන් වෙයි. පිට කෙනෙක් ඇවිදින දිහා බලන් ඉන්නවා වගේ. Tamange ඇවිදීම දිහා බලනවාට කියනවා පරතෝ සංකල්පය. මම ඇවිදිනවා. පිට කෙනෙක් කරනවා වගේ බලන. ඒකට මම උදාහරණයක් වශයෙන් දෙන්නේ දැන් ක්‍රිකට් ගහනකොට තර්ඩ් අම්පයර් කෙනෙක් ඉන්නවා. වීඩියෝ කැමරාවක් අම්පයර්ට විචිනයක් දෙන්න බැරි නම් අපි අරක ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා. කාටවත් දුරු කියන්න බෑ මොකද වෙච්ච දෙන්නේ. අනිත් වගේ තමන්ම ඇවිදිනකොට තමන්ම වීඩියෝ කැමරාවකින් වීඩියෝ වෙනවා වගේ බලන්න පුළුවන් නම් තමන් දිහා පිටේ ඉඳලා බලන කෙනෙක් වගේ. ඒකෝට මේ ලෝකේ එක්කෙනෙක් සමබර වෙන්නේ නැහැ සබත්තනාපය. සබත්තනාප විතරයි සමතිත්‍තික පාද කියන ඇවිදින්නේ. අනිත් ඇවිදින හැම කෙනාම බකලෙට ඇවිදින්න නමුත් එයා පිළිගන්නවත් නැහැ. කවදාකවත් සම්බර නැහැ. ඒක නිසා සක්මන පිළිබඳවම හොඳ අවදියෙන් කටයුතු කරනවා නම් තේරෙනවා අපි කොච්චර ඉම්පර්ෆෙක්ට් කියලා ගන්න. ඇවිදිනකොට කක්කොට්ට කියනවලු දරුවට කෙලින් ඵලයව යක්ෂදියෝ ඔබට කවදාකවත් ඉගෙන ගන්න හම්බෙන්නේ කෙලින් ඵලයක්. කෙලින් යන්නේ මායකත් යන්නේ අරහා. වැඩි බණ කියලා જાතියක් තියෙන අහලා තියෙනවද වන්දන. දැන්ද බණවල දරුවන්ට ශිෂ්ටාචාර වෙයලා උඹලට කවදාකවත් හරියන්නේ නැහැ. මායකත් වැද්දා. දරුවන්ට ශිෂ්ටාචාරය උගන්වන්න. අද හැදෙන හැම දෙමව්පියෙක්ම දරුවට නොමගරින්න ඕන උටාලි. දෙමාපියෝ දන්නේ නැහැ මොකද වෙන්නේ. දෙමාපියෝගේ අයිඩියොලොජි එකක් තියෙනවා මේ දරුවෝ ඉංජිනේර කෙනෙක් කරන්න. සිවිල් සර්වන් කෙනෙක් කරන්න. නැත්නම් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න. මේක අරෝ ඉන්නේ ලද්දා ඉඳලාම එලිමහත් එක කන්සෝලට. දැන් දෙමාපියෝ විතරමයි අර ළමයාගේ දැනුම වර්ධනය බාර කරන එකම කතා. අපි කියන්නම් පූර්වාචාර්ය බ්‍රහ්ම කියලා කියනවා. තොලියක පොඩ්ඩක් ෂේප් කරගන්න. දැන් දෙමාපියන්ට පුළුවන් ළමයි හම්බ කරන්න විතරයි. දැන් දෙකකටවත් තියෙන්නේ. ඒ නිසා අපි කාටද කියන්නේ ඉස්සලා අපි කාටද උපදෙස් දෙන්නේ ඉස්සලා ඒ කරන වැඩේ ගැන හොඳට අවධානය බැලුවොත් අපිට අනික් කෙනා සහකාරය කරගන්න මිසක ගෝලෙ කරගන්න බෑ. ඒක දායකවත් උසස් මට්ටමට යන්න බෑ මොකද බහන යන්න යන්න තමයි අඩුපාඩු ගන්නක පේන්නේ. කොච්චරක් අපි කක්කොට බනද කියන්නේ. අපි කොච්චරක් වැඩි බනද කියන්නේ. එතකොට අපි අනික් අය ප්‍රශ්න වලට කැමතිලා. මොකද ඒගොල්ලෝ අපි අඩපාඩු දකින්න කියලා. දැන් තමයි සාකච්ඡාදී අපි එක තලයට එන්න ඕනේ. ඇයිද බලන්න ඕනේ සක්මන ගැන මේ එක ක්‍රියාවලියයි අපි කරන්නේ ඡනකට යනවත් නෙවෙයි. දැන් ඇවිදීම සඳහා ඇවිදීම කරනකොට වුණා අපි සම්පූර්ණ අවධානය දාලා බලුවොත් අපිට පේන්නේ මොකක්ද? ඒ නිසා ඒ බව දන්න තමයි. දැන් තමයි දෙයක් දිහා බලපුවාම මට පේන්නේ 100ට 10යි. ඒක අපි කියනවා 100 අනුව අන්නම දන්නේ නැතිකම තමයි පරිදවම. දැන් විද්‍යාව කියනවා ඕනම දෙයක ඉන්ද්‍රියකට උපකරණයකට අහු වෙන 104යි 96ක්ම දාස් කෙනෙක්ගේ දාස් මැද ඒක මැෂින් වලට අහු වෙන්නේ නැහැ හැට ගන්න අහු වෙන්නේ නැහැ පිට කරන පුළුවන් 104යි කියලා. මේ අවධානයෙන් බැලුවොත් ඒ නිසා සාමාන්‍ය මන්දුර 102ක්වත් අහු වෙන්නේ නැහැ. ඒක තුල තමයි අපි මේ ආවිෂ්ඨා කරගෙන රණ්ඩු මා සදාගෙන වැටවල් ලොකු කරගෙන ಜಾති බෙදාගෙන නටන්නේ. 100ක් දැක්කනම් කොමන නැටුම් පිළි කවද දිනාදා එනිසා භාවනා කරන්න කරන්න තමයි අඩුපාඩුකම් ටික පේන්න පටන් ගන්න නැත්තම් දුර්ලභම් ටික ඒක නිසා බුදු ජානකසේ සඳහන් කරන භාවනා උපේක්ෂාවට එන්නේ ඉන්නේ උපේක්ෂාව හිටලා තියෙන අවිද්‍යාව මත කියලා තේරුමයි කියන්නේ කලායතන නිබ්බාන සූත්‍රයේ කියනවා කොණ්ඩෙකේ ඉන්න එකන පුළුවන් තරම් අන්ත දෙකට යන්න තුො මැදට එන්නේ එන්නේ උපේක්ෂාවට එන උපේක්ෂාව හිටලා තියෙන්නේ අවිද්‍යාව මත උපේක්ෂාට ආවගෙනාට විතරයි ඒක තේරෙන්නේ. හැබැයි බය වෙන්න දෙයක් නෑ අවිද්‍යාව කියන්නේ විද්‍යාවට කියලා. ඒක කියන්නේ තමන්ගේ සකතිරුකම තේරුම් ගැනීම පමණයි නිවනට අවශ්‍ය කරන එකම දේ. දැනුමක් ඕන කරන්නේ. මම කොච්චර නොදන්නවද කියලා ගන්න. මගේ තියෙන අඩුපාඩු ගන්න කියලා දකින්න එක ඉතින් ඒකට අපි ලැජ්ජ කරලා නැති අපි බය කරලා තියෙන්නේ. අපි ඔක්කොම දන්නා වගේ පේනවා. ඉතින් ඒ නිසා තමන්ගේ අවිද්‍යාව දකින්න ධම්මප්‍රචාරින් වහන්සේ නමකට වැඳලා අහන්න ඕනේ. අපි වැරද්දක් දැක්කොත් කියලා මචං. ඒක තමයි පවාරණේදී කරන්නේ. අපි මාස තුනක් එකට වස්සසලා වැඳලා කියනවා. දිත්තේනවා සුතේනවා පරිණං කායවා වදන් තුන් ආයත්මන්තෝ පස්සන්තෝ පරිකරිසම. මම මාස තුනක් උපවාසලා තේ හිටියා. මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කෙරුවා නම් හෝ කර්මා කළමද කියන්නේ. මම පිටු ගත්තොත් හදාගන්නවා. එහෙම ශිෂ්ටාචාරයක් ලෝකෙ ගොඩක් කරන්නේ. අපි කරන්න හදන්නේ අනුන්ට වැරදි පෙන්නන්නේ නැති විදිහට ග්ලොස්සෝර එකක් දාගෙන විශේෂයෙන් දේශපාලනඥයෝ ඉස්ලාම්තු බලනකොට බුදුහාමුදුරුවෝ බලන්න හෙළුවේ ඊට මේක වැඩි හොඳයි විදිනකොට මම මේ ඉස්සරහා තියෙන කකුල බැලුවොත් අස්ස පේන්නේ නැහැ කියලා දන්නේ එක ලකු ඥානයක් ඒකට අපි නම් මෙතෙක්කල් දන්නවයි කියලා තියෙන අදහර පාලා තියෙන මොනවටද කියලා මේ නොදැනුවත්කම පිළිබඳ දැනීමට පශ්චාත්තාව කරන්න එපා. ඒක ලොකු ලාභයක්, ඒක ලොකු සෙල්ලක්කාරකමක්, ඒක ලොකු නිර්මංචාලයක්. කියලා යන්න පටන් අරගත්තොත් අපි දැන් ඉපදිච්ච බබෙක් වගේ හැම වෙලාවෙම ඉගෙන ගන්නවා. කිසිම වෙලාවක් කියන්නේ නැහැ ආරෝක මන් දන්න ඔබ දන්නේ පරිම මයි ළඟට කියන්නේ දැන් නෑ. ඒ නිසා සක්මණේ ජොංගල දැන් යන්න මේ ඉස්සරහට තියෙන පය ගැන හිතුවොත් පස්සේ ඉස්සර පය තියෙනවා. පස්සේ බලනකොට මේක තේරෙන්නේ. ඒක කියන ක්වොන්ටම් ෆිසික්ස් වල අංශුවක එහෙම නැත්නම් පාටිකල් එක තියෙන ලක්ෂණ දෙකයි විශිෂ්ට වෘත්තයයි වේගයයි. මැෂින් එක උපරිම ලැහැත්ති කළ වේගය බැලුවොත් ඒ මැෂින් එකේ කවදාකවත් විශිෂ්ට වෘත්තේ බලන්න බෑ. විශිෂ්ට වෘත්තයට යන්ත්‍රය යොමු කරලා බැලුවොත් වේගය බලන්න බෑ. මේ අනුසෝග තියෙන අඩුම ලක්ෂණ දෙකවත් එකසර බලන්න බෑ. ඒක අනුමාන ඥාණයෙන් එකතු කරලා තමයි ක්වොන්ටම් ෆිසික්ස් කතා කරන්නේ. ඒ නිසා අපි දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා. දන්නේ නැති බව පිළිගන්න නියතකානීකමට අපි කියන්නේ අහිංසකම කියලා. ඒක තමයි භාවනාවට අවශ්‍ය වෙන වැදගත්ම දේ. අපේ වෙනසක්. දැන් ප්‍රශ්නේ මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට වම් පාදයේ වලලු කර හිත දැඩි වේදනාවක් දැනුනි. එය භාවනාවට බාධා කරන මායාවේ බලපෑමක්. එක් අවස්ථාවක එවන් අවස්ථාවක කළ යුත්තේ මොකක්දයි ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ නම් මැනවි. ඒකට ඒකෙන් පුසාවිට කැඳෙවොත් මොම්බට දෙයක් අයින් පුළුවන්. කලින්ම කතා කරලා පටන් අරගන්න අත උසුනන ගෞරවය ඉහිපෙ කරන කැමතිද නැත්නම් මම කතා කරන්න පටන් ගත්තොත් අත උස්සන්නේම නැතුව යනවා එහෙනම් මේ කතා කරන්නේ පොඩි ප්‍රශ්න ඉහිපෙ කරන කැමතිද අත උසන්නේ මට ප්‍රශ්නයක් අහන්න දෙනවා. ඒ එතකොට ඒකට දෙන උත්තරය අනුව සභාවට ගන්න පුළුවන් සභාව ජූරි සභාවක් වෙන එකට. මේ විදිහට තමන්ගේ ඇවිදිනකොට කකුල වේදනාවක් තියෙනවා කියන එක සතිය තියෙන බවට ලකුණක්ද? නැත්නම් සතියට බාධා කරන ලකුණක්ද කියලා මගේ ප්‍රශ්නය. නැත්නම් ඒක සතිය ආනිසංසයක්ද නැත්නම් සතියට අභියාසයක්ද? මගේ වචන දෙක එකයි. අපි කියන්නේ නැති නිසා ස්වභාවයෙන් ආපු. සතිය තියෙන බවට ලකුණු. සතිය තියෙන බවට ලකුණු. ඒක නැත්තම් සතිය නැත්තම් අපි කකුල වේදනාවට දන්නේ නැහැ. ඒ කකුල වේදනාව කියන්නේ දතියම රෝගෙම අල්ලන්න පුළුවන් කියලා බලන්න. කතාවක් බලන්න. කකුලම විතරමයි තියෙන්නේ. දතිය වේදනාවක් ආව වෙලාවට බලන්න කකුල වේදනාවක් නැහැ. කර එකක් අල්ලන්න වද දෙන එක තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඒක දන්නවනම් අඩු ගන්න එක සතිය ලකුණක් බව දන්නවනම් කොච්චර සතුට වෙන්න පුළුවන්ද වේදනාවක් එන්න. මොකද වේදනාවක් මේ ආනුභංග වේදනාවකට දැනෙන්නේ නැහැ නේ කොහොමද කරන්නේ? කට්ටිය මගේ වේදනාව දැන එක මගේම තමයි දැම්ම තමයි මෙතනම තමයි මම්ම තමයි. නිසා වේදනায় හැම වෙලාවෙම මම දැන් මෙතන. ඒ සතිපාසලේ පොඩි ළමයි මේ වෙලාවට තමයි අපි කරන්නේ. කමාරට මම දැන් එකේ ඉඳලා දෙකමාරට යනකොට අපි ප්‍රශ්න කතා. ඉස්කෝලේ ඉන්නේ උගේ කොයි කමාරටද? මුන් ගෙදර කියලා බත් කාලා උදාහට 145 වෙනකොට දුවගෙන යනවා කමටන් මාත්තාවත් ඇති. මේ නාකියෝ නාකිච්චෝ 100ක් විතර භාවනා කරනවා. එතකොට පොඩි ළමෙක් ඇවිල්ලා මුන් කමටන් මාත්තා කියනවා. ඒක තමයි නාකියට දෙන්නෙත් නැහැ කියවනේ. ඒ ළමයටම කියනවා කියවනේ. ඒක මොකද මේ නාකි කනවල අහලා අහලා අහලා සම්බෝ රොක්ක වැඩිලා තියෙන්නේ. ඉතින් ඒ ළමයි කියනවා අනේ ආනාපානසති භාවනා කරන දිහා කරගෙන කරගෙන යනකොට දවම් කකුලේ වේදනාවක් ආවා. ඒ නිසා මම භාවනා නැතර කරා. එතන ඊට වැඩි ආනපාන ගණන් බලන්න පුළුවන්. ඒ මම කොහොමද ඒක? තාත්තව හරි. මේ කකුලේ දකුණු වේදනාව කියනකොට වම් කකුලේ මොනවද වෙන්නේ කියලා. දන්නේ නැහැ. පණිදාසේ දකුණු කකුල වේදනාවක් ආපු වෙලාවක දකුණු දණේ ඉඳේ දැන් ආනපානෙත් නැහැ. දකුණු දණේ වේදනාවක් පුළුවන් බලන්න වම් දණේ ඒක පොඩ්ඩක් බලන්න. පණිදාසේ කොහොමද පණිදාසේ දකුණු කකුල වේදනාවක් තියෙදි වම් කකුල වල වම් කකුල දැන්නවත් නෑ දැකලා. විතර තමයි අවධානය තියෙන්නේ. ඉතින් අපිට තියෙන්න ඕනේ ඌට ලකුණු දකුණ සිග්නල් දාලා වමට කපනවා කියන කාරණා තියෙනවා නේද? මේ මෙහෙම කරන එක පාට මේ පැත්තට ගාවොත් මොකද වෙන්නේ? ඊපස්සේ සිල්ලමක් දාන්න ඕනේ වේදනාව. දකුණු කම අහු කරා විදෙන. ඇත්ත අයබුරු නෑ. ඒකට අහන්නකොට හිතේ පොඩ පොඩ පණිවිඩයකට ගිහින් දහවම් වේ බව බලනකොට පොඩ බලවරන් කිය කිසිම වේදනාවක් පාවෙන්නේ. ආයෙ වෙන බලන්න ඒවට ලකුණු දෙකක් නැහැ. මේ අඳන බබෙකුට කරන්න තියෙන සූපුව දෙන්න එකයි. තනින්ම කියලා දෙන්න ඕන කමක් නැහැ. සූපුව ගුතු ගුතු කරවරෝවා ඉන්න උඩ වෙන්නේ තනිය වගේ. නෑ. ඌත් කරන්නේ බොරු අපිත් කරන්නේ ඕනේ බොරුවක්. ඒකවල කෙරුවට පස්සේ ඇවිල්ලා බලනකොට නෑ. ඉතින් සංදි කීයක් අපිට තියෙනවද කියලා බලන්න. අර වේදනාව තියෙන හන්දි ගැන විතරම නෙලියන්නේ. ඊටන නැති යන්නේ කියන්නේ ලිව්වන නිවන් දැකලා අපිට තේින්නේ හිතට දුක විතරයි ටෙන්ෂන් එක විතරයි ටෙන්ෂන් විතරයි අපේ හිත හැම වෙලාවෙම වැඩිම ටෙන්ෂන් එක තියෙන එකට ඊදිලා ගත කරන තරම් නොකෑමනා දහකටුරා පට්ටබඳු හිතක් තියෙනවා අත්‍රේ බැලුවත් අපරාධෙම තමයි ඉතල හෙඩ්ලයින් කියන්නේ ඒක බැලුවේ නැත්නම් උදේට බෙට්ටි එකවත් ඕනේ අර කුමාරපටිගේ බැලුවට පස්සේ තමයි ඔන්න බත් කන්න පටන් ගන්නේ මේ නිසා අපේ හිත වැඩිම වේදනාව නැත්තම් මිදෙනින් වතර දැහිලේ කිව්වා වගේ කරදරකාරී එකක් නැරගෙන ඒක ගැන ලියලා ඉන්නවා. එතකොට අනිත්‍යම ගැන අවධානය නැති කිරීම සත්‍යගත ආවිනන්දකින් කියලා බුදුහාමුදුරුවෝ යමක හිත ගියාද ඒක අභිනන්දනයේ කියන කොච්චර දැඩි ලෙස කරනවද කියනවනම් ඉතුරු ලෝකේ අමතක කරනවා. අපිට නෑ බුදු සරණක් අපිට නෑ ධන සරණක් අපිට නෑ සංඝ සරණක් අපිට නෑ සීලයක් ඒ විනුවට ගැවුවොත් මේ මොයි රිදෙන තැන රිදෙන බව දන්නේ සතිය නිසායි. මේකයි කරන කලබල වෙන්න එපා. මේ සතිය කියන බව දැනගන්න ඒකේ අනිත් පැත්තට හිත දාලා බලන්න. සතියක කොහොම මෙතන ලකුණු ඉස්සරහා කුරුට්ටක දක්ක රිදෙනවනම් වමේ කුරුට්ටක දක්ක හිත දාලා බලන්නේ මොකක් ප්‍රශ්නයක් නැහැ. දැන් දැල්ලේ හිත දාලා මොකක් ප්‍රශ්නයක් නැහැ. ඒකට හිත යන්න දෙන්නෙම නැත්තේ. භාවනා කරපේ කරන අවස්ථාවක් හම්බ වෙනවා. හරි මෙතන ප්‍රශ්නයක් තියෙන පොඩ පොඩ ඔහොම ඉන්න. මේ පැත්ත හැරලා බලන්න. බලනකොට මේක විකාර ලෝකයක් අපේ වැඩිම කරදර තියෙන තැනට හිත දාලා. ඒ කියන්නේ හොයන එක තමයි. ඒ නිසා අපි දුක සොයාගෙන යන දුකට නතු වෙච්ච දුකට ආශා කරන හිතක් තියෙනවා. ওই විලාකාර විකල්පයක් දුන්නොත් එහෙම දුකට සාපේක්ෂව ඒක හරි කම්මැලි කියලා, හරි නීරසයි කියලා සිහි කිසි කුප්පණ ගතියක් නැහැ කියලා දුක තියෙන තැනම ඇදලා. ඉතින් කායේ අර නාගිනිස්කල් මනසුතිට ඉන්දියාවේ ළඟ දිනනවා. එහෙනම් දැකින මට කතා කරන්නේ ඉන්ටර්වියු එකක් දුන්නොත් බුදුහාමුදුරුවෝ සහ පුත්ත්ජනෙක් එකම කවදාකවත් නැහැ බුදුහාමුදුරුවෝ එක්ක කතා කරන්නේ. වැඩක් නැහැ කියලා. පුත්ත්ජනයා මේකේ පුතේ බොරු කරලා ඊගා කතා කරනවා. පුතේ කතා කරන හරිය ආදරියු දෙන්න නැහැ. උඹ දුකමනේ හොයන්නේ. සිද්ධි බහුල දෙයක් ගැන විතරමයි කතා කරන්නේ. වැඩිම කොහෙන් හරි මයිලක නැත්තම් අල්ලුගෙද කුමාරකක් කරගෙන මන්නේ නැතගෙන කොහේ කතා කරන්නේ. ඒ නිසා හොඳට බලන්න මේ වගේ වේදනාවක් එක්ක දරා ගන්න බැරි මට්ටම කියයි. ඒක වේදනාව කියලා කියන්නේ මම දැන් මෙතන සතිය තියෙන බාට ලකුණක්ද? නැත්නම් මේ සතියට හරියාදුවද කියලා බලන්න අපේ හිත මේක විශ්වාස කරන්නේ නැහැ. ඒකයි මාට කලින් කිව්වේ භාවනාදී දුකක් පැමිණෙනවා නම් ජීවිතේ උදුගෙට වැඩියා කියලා හිතාගන්න. ඒ වේදනාව ඉවර කරපුවා ගාම වේදනාව පත්‍ය පඤ්ඤා. එහෙම නැත්නම් වේදනා පත්‍ය තණ්හා. මේකට විදර්ශන කරන්න ඕනේ, භාවිත කරන්න ඕනේ, තවන්න ඕනේ. උත්තර කෙනෙක් හම්බෙන්නේ නැහැ කියලා බහම එතරම් නැතර කරලා කොහෙන්ද ඇත්තකට යන්නේ. වේදනා පත්‍ය තණ්හාව අමේ වේදනා පටන් ගන්නම නෙමෙයි. මේක ඉවර වෙන තැන කොහොමද? අනික් කකුලේ කොහොමද කියලා බලනකොට මේ වේදනාව ওই කියන ධර්ම ගැති නැති වෙන්නේ. ඒක යෝජනාවක් පරීක්ෂණ කළ බලන්න කියලා කියන එක. පින්වත් ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සති භාවනාව පුරුදු කරන්නෙක්මි. ප්‍රස්වාසයට අවධානය යෙදීමෙන් සුළු කාලයකින් හුස්ම රැල්ල සංසිඳවාගත හැකිය. තවදුරටත් ඒ දෙස බලා සිටීමෙන් එය ඊටා සියුම් චංචලයකට පත් මේ චංචලය ක්‍රියාත්මක වන තැනක් සොයාගත නැහැ. මේ අවස්ථාව මුලදී පාළු අවස්ථාවක් ලෙස දැන්වත් දැන් එය වෙනස් වී ඇත. සිත මේ කම්පණය සමග සිටීම සිත මේ කම්පණය සමග සිටීමට කැමැත්තක් දක්වයි. ශබ්ද ඇසෙයි, වේදනා දැනෙයි, සිත ඒවා සම්පූර්ණයෙන්ම නොසලකා හැර කම්පණයට කම්පණය සමග බැඳී සිටී. ප්‍රශ්නය 1. මේ සුඛදායක අවස්ථාව ලෙස සතියෙන් මෙම සුඛදායක අවස්ථාව දෙස සතියෙන් සිටීම ඒ දෙයට ඇතිවන ඇලීමක්ද? දෙක මේ අවස්ථාවේදී කළ හැකි දෙයක් ඇතයි නොහැකි. සිදුවන දේවල් ලෙස සතියෙම සිටීම පමණක් සිදුවේ. අනුකම්පාවෙන් මේ සම්බන්ධව දැනගත් දෙයක් නැත්නම් එය පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. මුල් ටික හොඳට තේරුම් ගත්තා නම් එකම අරමුණක් ගිවිලා ගිවිලා ගියාට පස්සේ ඒ අරමුණු කියන චිත්‍රය ඇඳලා තියෙන කැන්වස් එක පේන්න පටන් ගන්නවා. කැන්වස් එක නිකන් කම්පනයක් තමයි තියෙන්නේ. අරමුණු මුලමදාග තියෙනවා. කැන්වස් එකේ මුලමදාග නැහැ. ඒක සදාකාලික කම්පනයක් තියෙනවා. ඉතින් ඒක දකින්නකොට ලොකු ජයග්‍රහණයක්. මොකද චිත්‍රිත දැන් රටට ඉන්නේ අපි කැන්වස් එක ළඟේ. ඉන්දියා බලාන හිටියොත් ওই කම්පණය විපරිණාමයකටපත් වෙනවා. ගාන්තික ভাইබ්‍රේෂන් එකක් වෙලා ඒ නිකන් ශක්තියක් වගේ විතරක් වෙලා යනවා. ඒ කියන්නේ චිත්තේ විතරක් නෙවෙයි පරිණාමයටපත් වෙන්නේ. කැන්වස් එකක් පරිණාමයටපත් වෙන ඒක නිසා මොනවත් නොකර වැඩි වේලාවක් අනිත්‍ය සංඥාවෙන් බලන්න එකයි කරන්නේ. මේක නිත්‍යයි කියලා බැලුවත් හරියන්නේ නැහැ. මේක නොදකී කියලා බැලුවත් හරියන්නේ නැහැ. අරමුණු බලලා චිත්‍රය බලලා හරියන්නේ නැහැ. නිසා මේක දිහා බලන්න පුළුවන් නම් මේ රූප ශබ්ද ගන්ධ බඳ හරහා මේ පේන කම්බන ගතිය. එන්නේ ලෝක වයිබ්‍රේෂන් එකක් කළා එනර්ජි එකක් වෙලා ඕක විකට තියෙනවා. ඒක සත්‍යයක්. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. තේන දුක් කොහොම ගෙනසෙන්න පස්සේ පිටිපස්සෙන් තියෙනවා සනාතන ක්‍රියාවලිය. ඒ සනාතන ක්‍රියාවලියයි මේ පරි දුක් සත්‍ය වෙන තමයි සනාතන ක්‍රියාවලිය මුලම දාගෙන. ඒක අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා පටන් ගන්න එකක්. අපි මැරලා ඉවරකමක් තියෙනවා. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඉතින් මෙපිට තියෙන සම්මුති දේවල් තියෙනවානේ ඒව වෙනස් කරන්න පුළුවන් වගේ පේන නිසා අපි කවදාකවත් අර සනාතන දෙයට යන්නේ නැහැ. මේව වෙනස් කර කර අයියා වෙලා, අක්කා වෙලා, මුතුනා වෙලා, අයියා වෙලා ඉන්නවා. මේක කවදා හරි ගෙවම් කරන්න ගියොත් පේනවා ඉන්නහා පැත්තේ. මොකද්ද ක්‍රියාවලියක් කරනකොට චිත්ත නියම ඒක ධම්ම නියම. ඒකට මේ විදිහට දඟල වැඩක් නැහැ. මට වෙනස් කරන්න ඒක වෙනස් කරන්න බෑ නම් මේකේ තියෙන චිත්ත වෙනස් කරන්න හදනවා කියලා කියන්නේ ඊටත් පිළිගන්න තේරුම තමයි මේ දෙස බලා සිටීම. හැබැයි දෙස බලා සිටීමේදී අනිත්‍ය සංඥාවෙන් බලන්න. මේ විපරිණාමයටපත් වෙනවා. මේක රූපාන්තරයටපත් වෙනවා. දැන් පේන්නේ නිත්‍යයි වගේ. කවදද මේක තුල කම්පන බවක් පේනවා. මේකත් ලකුණු හතරක් සාරිපුත්තු සාමයේ පෙන්නලා තියෙනවා. ඒක දැක්කොත් කැන්වස් එක දැක්කොත් පීඩනට්ටෝ සංඛාපනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ කියන ලකුණු හතරක් පේනවා. දුක්ඛ සත්‍ය ලකුණු. ඒ බලා සිටීම පෙළෙනවා. ඒක බලා සිටීම තවන සුළුයි. කියන්නේ මේ ඩිවිෂන් එක ඩොට්ස් හරි ගන්නවා. මේ ඩොට්ස් හරි වැඩි තියෙනවා තාම ප්‍රෝග්‍රෑම් එක අවිලන්නේ. ප්‍රොඩන්ට් ආව නම් කොල්ලයි කෙල්ලයි දුස්පයයි මල් ගහයි ඔක්කොම තියෙනවා. ඒතර කතන්දරයක් ගන්න. ડોක්ටර් නම කතන්දරන්නේ. ඉතින් ඒකට පෙළන ගැටියක් තියෙනවා. දැන් සංකතයි. එක දෙකින් නේද වෙන්නේ. ඉතින් සද වාශික නේද තියෙන්නේ. විපරිණාමට්ටෝ එක ජවනිකා එක දිගට පෙන්නන්නේ. ડોක්ටර් කන්ෆිගරේෂන් එක වෙනවා. ඉතින් මේකද බලා සිටීම කරන්න බෑ අපි විවිධත්වයකට කන්ෆිගරේෂන්. ඒ වගේම තමයි මේක නොදැක්ක එක්කෙනෙක්වත් මේ ස්වභාවය නැහැ. දැකපු ගමන් අපි චිත්‍රය දිහාට යනවා canvas එක මතක කරගන්න. නැත්නම් පරමාර්ථ ධර්ම අමතක කරලා සම්මුතියට එනවා. ඒ සම්මුතිය විතර අපි රජ වෙන්න පුළුවන්. පරමාර්ථය අපි රජ වෙන්න බෑ මොකද ඒක සමාප්තියක්. එතන ගියාට පස්සේ අපි සිටිබිරිස් කෙනෙක් කරනවා නිකමෙක් වෙනවා. ඊට මේක වැඩි හොඳයි සම්මුතිය අයියා වෙන එක. ඒ නිසා කියනවා අලිපන්තික රාමාතිකත්වයට වැඩිය බලුපන්තික රජකම හොඳ ඉඳා. අපි බල්ලෝ අතර ජීවත් වෙනවා. නායකම හම්බ වෙනවා බලගොම හැරි කමන්නේ. අලිපන්තික සාමාජිකත්වයට වැඩි. ඉතින් කියන වරෙන් මචං මේ පැත්තට ගිහලා බල අලිපන්තික. මේ බෑ. ඉතින් බලපිට වාහනය කරන එක ලාභයි. මම රජාන්තිය. ඒ නිසා මෙතන ගියාට පස්සේ කරන්න තියෙන්නේ ඕක දිහා නිත්‍ය සංඥාවෙන් බලන්න එපා. මේක තමයි කැනවස් එක. ඒ දිහා බලන ඉන්න කවදා හරි ඒක ප්‍රතිනිය කර කර ඉන්න. ඒක තමයි ප්‍රකෘතිය කියලා තේරෙනකන් මේ සම්මුතිය දෙන ලනු කන්නේ. නමුත් ඒක රැවටෙන්නේ නැතුව ඒක බලන්නක පෙන්නන එක විතරයි භාවනාවෙන් කරන්නේ. ඒ කරලා සම්මුතිය කියන එක තමයි පුතඥය කරන්නේ. අරේනාන්ට කරන්නේ අරක දැකපු ගමන් අනේ බුදුහාමරණ ස්තුති වගේලා ස්තුති කළා. අර පේන කැන්වස් එක මගේ ප්‍රകൃතිය නම් කෙනෙක් ගාම මේක තියෙන මොකද ඒකට කැමති නෑ අර අපිට ආන්දමන්තු කරන්න පුළුවන් කියලා හිතන සම්මුතිය කරකැවෙනවා. ඒ නිසා සම්මුතියට ඉතිහාට දෙන්නේ නැතුව යැත්කමක් නැහැ අපෝ මේකට දාලා මේක දෙයා අනිත්‍ය සංඥාවේ ගොක් වෙලා බලන්න. බලන්න ඉන්නකොට තමයි පේන්නේ මේක මෝල් වෙනවා කියලා ඒක. පරිපරිණාමයක් කරනවා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා ඒක මේ කාටවත් වෙනම කලකන එකක් නෙවෙයි ධර්ම කාර්යයක්. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ ගැටලුව වන්නේ ඉඳගෙන භාවනා කිරීමේදී පර්යංකයේ සිට භාවනා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. මට සෑම විටම පර්යංකයට ශරීරය සකස් කරගෙන භාවනා කිරීමට සැරසු නමුත් දීර්ඝ ලෙස භාවනා කරන විට විවිධ ශරීර වේදනාවන් දැනෙන්නට කකුල් හිරිවැටීම සහ වේදනාවන් දැනෙන්නට පටන් ගන්නවා. එවන් වේදනාවක් යටපත් කර ගැනීමට තැත් කිරීමේදී වේදනාවන් තව තවත් වැඩි වෙන බව හිතට දැනේ. දැනට එවන් වේදනාවක් දැනෙන විට මා తాවකාලිකව භාවනා කිරීමට හිත යොමු කිරීම නවත්වා සිත අයාලේ යෑමට සලස්වා ටික වේලාවක් සිට නැවත පරයන්කේ පිහිටුවා භාවනා කිරීමට පටන් ගනිමි. ඉඳගෙන කරන භාවනා සඳහා සුදුසු ඉරියව් සහ ඒවා පුරුදු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. නිරෝධාන්ත හරි යෝග භාවනාවට අල්ලගන්න මම යනවා හිතාන්ට විතර. සුදුට අල්ලගත්තාම යෝගාසන කියලා දෙයි. මෙතන කියලා දෙයි. ඒ ඒ කායයට මේ මේ යෝගාසන කරන්න ඕනේ. හැම රෝගයකටම යෝගාසන. ඒකට ඒක කණින් කරන්න පුළුවන්. ඊට වෙදී දීප්ති අරකුත් මන් තියෙනවා. මොකද්ද මේ වචනේ නැවත ලියන්න භාවනා කියන වචනේ නැතුව සතිය කියලා වචනේ දාන. මේ ප්‍රශ්න කොටම උත්තර දෙන්න. මේ භාවනා කියන වචනේ දෙයයන් ආංශය වගේ ආදරේ වගේ මහා කුණු හරප වචනයක්. දාගත්ත ගමන් උරචක්‍ර මාලයක් දාගත්තා වගේ භවනා කරන හැම කෙනාටම පිස්සු. සත්‍ය වන්නකොට පිස්සු දෙන්නේ. ඉන්නේ දැනගන්න එක නිකන්. මේ භවනා කියන්නේ හරිම කලහුල් වචනයක් දාපු හැම කෙනාටම. මුතුම පිස්සුවක් වෙන්නේ. මම කියන භවනා කරන එක අයින් කරලා සතියක් දෙන්නේ. ඉඳගෙන සතිමත් වෙනවා හිටගෙන සතිමත් වෙනවා වේදනාවෙන් කොට සතිමත් වෙනවා වේදනාව නැතිවෙලා සතිමත් වෙනවා තරහෙන් කොට සතිමත් වෙනවා තරහ නැතිකොට සතිමත් වෙනවා ඉතින් ඔය උකට හරලේසියෙන් යන්න පුළුවන්. ඒ නිසා එළියක කරන අපෝසන් කරනවා නම් තමයි අපෝසන් කරන්නේ. අත උත්තරණම් කරන්න මේ රචනයේ ආයතනයක් අරගෙන කියවන්න සභාවට භාවනා කියන වචනේ වල සතිය කියන වචනේ දාලා කොච්චර දිනුවක් අපේ තියෙනවද කියලා. අපි දැන් ඉතින් ඒක අත්‍යන්ත දේවල් ගොඩාක් ඉදිරිපත් කරනවා නේද? භාවනා කරොත් ඒවා බාධායි සතිය කිව්වොත් ඒ ඔක්කොම ලකුණු. ඔක්කොම අපිට ලැබෙච්ච ලාභ. බෞද්ධයේ ඔළුවෙන් භාවනාව අයින් කරලා සතිය දානවා කියන එක මං දැන් කැණි ගඟේ යන වතුර මහලිකාවට දාන්නත් කියලා අමාරුයි. ඕක දිගේම තමයි යන්නේ. ඉතින් මේ ප්‍රතිපාසලේදී අපි ওই වචන තහනම් වචන කියලා දීලා තියෙන්නේ කිසිම ෆැසිලිටි කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. හරියට භාවනා දක්වන්න මොනවත් නැහැ. දෙවෙනි සත්‍යමත් වෙනවා, ඇවිදින සත්‍යමත් වෙනවා, දත්මජ වල සත්‍යමත් වෙනවා, ගත්තම ගතමත් වෙනවා කිව්වොත් ඕන කෙනෙකුට ඒක. ඒ වචන ස්වරූපේ අබෞද්ධයන් හොඳටම තේරෙනවා. බෞද්ධයන් ගන්නම බෑ. ගාල්ලේ ලස්සන ටීචරෙක්. කර්ම කාන්තාවක් ගිහිල්ලා පන්ති ළමයි ඉන්නවලු. කප්ප විකලමයි සතිපාසල දන්නේ කටිවලු. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට සතිය යොදාගෙන ඉන්න. පේනවනම් හුස්ම දිහා බලන්න. මට මොකද කියන්නේ? මට වෙන්නේ දෙයක් කියන්න කරුණා. මේ ටීචර් මේ ආනවන්දති බාණේ උගන්වන්න හදන කියලා ළමෙක් කියනවලු ටීචර්. මෙන්න උත්පදියා සතියේ ඉඳි කියවහම ඔය ටීචර් කියන්නේ ආනවන්ද සතියේ. ඉතින් වල හරි ඕගොල්ලන්ගේ තමයි ඉතින් අද කතෝලික ආයතන කියන්නේ බෑනේ. කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඊළඟ බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා තියෙන භාවනා කරපුවනේ. උන්ට දිවොත් එන්නේ ඉඳගෙන සතිමත් වෙන්න කියන්නේ නේ. ඔය කියන්නේ ආනවන්ද සතියේ කියලා කියනවා. ඒ නිසා භාවනා කියන වචනේ නැති කෙරුවොත් අද අපිට තියෙන මේ භාවනා ලෝකේ තියෙන ප්‍රශ්න වලින් පිට 75 තුන. භාවනා කරන්න ගියාම තමයි අංගෙන්නේ. භාවනා කරන්න ගියාම තමයි ඔය දුසීල තුන්දියන් ආයෙන් බලන්නේ. භාවනා නොකරන අය නිකන් අඳු කුලේ කට්ටියෝ. අපි ඒක භාවනා කරනවා. ගෑණි භාවනා කරනවා නම් මිනිහා දිහා බලන්නේ අමුතුදායි. මිනිහා භාවනා කරනවා ගෑණි දිහා බලන්නේ අමුතුදායි. එක්ක හද වෙනවා. දැන් කියන්නේ අපේ ඉන්නද නිරෝධයක් තේරෙන්නේ නැහැ දානයක් දෙන්නේ නැහැ බලන්න මම කොහොමද ජීවත් වෙන්නේ කියලා ඉන්නේ කියලා මේ ගෑනිම තමයි මේ විදිහ අල්ලගත්තේ අපි යන්නේ ඉස්සෙල්ලා මේක වෙලා තියෙන්නේ අල්ලගත්තට පස්සේ අන්න පොලේ මේ ගෑනිට මම පාළු දැන් ගියා මට පහස් කරලා හත් දෙනෙක් දහ දෙනෙක් පොදේ විතර එකලීමක් තියෙනවා අන්න මේ වේගය ගාව දීම තියෙනවා වගේ කමටන් සුද්ධ කරන වෙලාවේ කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මොනවද අපි ගෑනුන්ට උගන්වන්නේ? මුන් දැන් ගෙවල් වල ආදවසේ මොනක් පූජා කරන්නේ නැහැ. බුද්ධ පූජා කියන්නේ නැහැ. පන්සල් පන්ති පන්ති ගන්නෙත් නැහැ. මොකුත් නැහැ. මුන් මේ භාවනා කරනවා. යමකට පන්සල් යන්න දෙන්නෙත් නැහැ. මුන් දෙකක් කියලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ මේ ওই මේ කියන්නේ. මේ බණ කියනකොට. මේ වෙන කරන වැඩ ඔක්කොට කොයිනවා. මම කරන්නේ නැහැ. කරන තැන් ඇති. මම කියන්නේ භාවනා කරුවයි කියලා අන් එන්න දෙන්නේ. ආයෙ හුඟ දෙනකොට අන් ඇවිල්ලා ගැට බෝකරලා තියෙන්නේ සංගයට. ඕක අයින් කරලා සතිමත් වෙන්න. සතිමත් වෙච්ච ගමන් මොකුත් නෑ අපි ඔක්කොම එක මට්ටමකට කරා. අපි එනයි ගාපරසි. ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ඊයේ ඔබ වහන්සේ සඳහන් කළ ශබ්දය අහගෙන ඉන්නවා නමුත් ඇහෙන්නේ මට මතක ආකාරයට කිව් අවස්ථාව තවදුරටත් විස්තර කරනවා. ඒක ආශ්වාස ප්‍රශ්වාස දෙස අවධානයෙන් ඉන්න විට යම් විටක ආශ්වාස ප්‍රශ්වාස යන අදහස නැතිව කුහේ හෝ ගැටෙන සියුම් දැනීමක් ලෙස පමණක් දැනේ. මේ ආකාරයට හැංගියාම දෝෂ සහගතද? දැන් මම මේ කවුරු හරි කෙනෙක් ඉස්සරහින් කෙනෙක් කතා කරනකොට මේ ගැන මම දෙන්න පොඩි ක්ලූ එකක්. බලනවා පෙනෙනවා අහනවා ඇහෙනවා හිතනවා හිතෙනවා දැනෙනවා දැන ගන්නවා අන්න ওই ওই භාෂා ස්වරූපේ තියෙනවා මොකද්ද මේ දෙකෙන් අදහස් කරන්නේ බලනවා පේනවා අහනවා ඇහෙනවා මොකද්ද මේ මේ මේ කියනකොට මේ වචන දෙක මේකමද නැත්නම් දෙක දෙකක්ද කොහොමද මේ දෙක අපි විස්තර කරන්නේ එකකට ටෙන්ෂන් එකකට එෆර්ට් එකක් ගන්න ටෙන්ෂන් එකක් දෙනවා අනිත් එක ඉබ්බේ වෙනවා. චේතනිකයි අනිත් එක චේතනිකයි. ඉතින් මේ දෙක එකක් කරලා තමයි අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරන පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් අපිට පටලැවිලා තියෙන්නේ. සකර්මක අකර්මක බෙදේ පටලැවිලා කියන නිසා අපි කතා කරන හැම එකක්ම පැකිලා තියෙනවා. ඉතින් මේ කතා කරන හැම වෙලෙම ප්‍රතිගල බීරෝයි කතා කරන්නේ හරියටම කියනවා. ඒක අල්ලන්න ඕන සූත්‍රෝයි. මේක කියලා දෙනකොට කරනවද කෙරෙනවද කියන එක දන්නේ නැත්නම් ඒක නිසා කෙරෙන, පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන කිසිම දෙයකින් පවුන. ඒ නිසා බුදුන් කියනවා චේතනා බිකරේ කමම ගන්න. චේතනාව තියෙනකොට කර්මවත් වෙනවා. ඉතින් අපි වාඩි වුණාට පස්සේ අපි අධිෂ්ඨාන ගන්නවන චේතනා පාල කරන්නේ දැන් මොකද හුස්ම ගන්නවක් නැහැ ඉඳගෙන ඉන්න බේසික් වෙනවා කය හුල්ලන්නේ නැහැ මොකද වෙන්නේ කිසි කුසලයක් නැහැ. එහෙම රැකී කල්පනා කිරීමක් කියන්නේ. ඒ කියන්නේ සංස්කෘතමය ප්‍රධාන විදිහේ පළවෙනි ප්‍රධාන විදිහ හරි. එතකොට හුස්ම තේන බලන්න එපා. මේ මේ හුස්ම ගන්න එපා ආයතේ. එනිපෙදී ඉන්නකොට අපි දැන් අපි කරන්නේ එහෙම බලනවා නෙවෙයි. ඉතින් බලනකොට දැන් හුස්ම පේන්නට ගැස්සෙත් බලනවා පේන්නේ නැහැ. හුස්ම දිහා හිතෙන් බලනවා පේන්නේ නැහැ. නැත්නම් ශබ්ද මෙල්ලකට ගහනවා. ඉවර වෙනකම් යනකොට සද්දය අහගෙන ඉඳලා අන්තිමට දැන් කන්දුකුල් දීලා අහගෙන ඉන්නවා. ඇහිප. අන්නේ ඒ ඒ මාරු වෙන තැන අපේ හිත හැමදාම ආය කරනවා. චේතනා පූර්වක යන හැටි රියැලිටි. ඊට පස්සේ ඇහිනවද නැද්ද කියන එක concept එකක්. ඇහිනවයි කියලා හිතුවොත් ඇහිනව නැත්නම් නෑ. අසත් ප්‍රසත් ගිවුනට පස්සේ තියෙනවද කියලා බැලුවොත් තියෙනවා. නැත්නම් නෑ. අන්න ඉතින් එහාට මේක බුදුරජාණන් වහන්සේ දෙන්නේ අහනවා ඇහෙනවා දෙකම තියෙන තාක් අරූපේ. අහනවා ඇහෙන්නේ නැත්නම් රූප සංඥා විතරයි තියෙන්නේ. ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා කියලා ඔය concept and reality වෙන් වෙන තැනින් යහට භාෂාව වැඩ කරන්නේ. භාෂාව යන්නේ ඔතෙන් යනකම් කරන්නේ. ඒක කවදාවත් භාෂාවෙන් සත්‍යයක් පිළි කරන්න බෑ. භාෂා බොහොම limited tool එක. ඒක ඔය යන්නේ කරනවද කෙරෙනවද කියන එක දන්න. ඒ නිසා ඕන කෙනෙක් කතා කරනකොට චෝදනාවක් කරනකොට විකෘතියක් කරනකොට බලන්න යාමේ අත්දැකපු දෙයක් තුනේ කියන්නේ එහෙම නැත්නම් හිතලුවද්ද ලෝකත් කියන දාලා තියෙන කියලා අපේ භාෂාවේ මොකක්වත් තේරෙන්නේ නැහැ. නිසා පිස්සු ලෝකයක් නෙවෙයි. සංසප්පලාපමයි තියෙන අගයක් තියෙන්නේ. මේ දේ වෙන් කරලා කියවන්න බැරි නම් ඊළඟට අහන කෙනත් පටලවිලා. කියන කෙනත් පටලවිලා. ඒ නිසා Taman මේ දේ හරි කියන්න ඕන කියනකොට මේක මම හිතපු දෙයක් මට හිතුණ දෙයක්. මේක මම අහපු දෙයක් මට ඇහුණ දෙයක්. මේක මම බලන දෙයක් නැත්නම් මට පෙනුන දෙයක් කියලා ඕනේ ඕනම ප්‍රශ්නයක් මේ කරලා ලියන්න උත්තරේ තියෙනවා. ඒ නිසා මේ පෙන්වන කම ගිහිල්ලා දිගටම අවධානයෙන් හිටියොත් ඉන්ද්‍රිය බද්ධව ගිය සතිය අනිද්‍ය බද්ධ වෙනවා. අරමුණක් ඇතුළත තියෙන සතිය අනාරම්මණය වෙනවා. අනිමිත්ත වෙනවා. නිමිත්තක තුදින් සතිය අනිමිත්තට මාර්ගය. මේක හරියට මේ ලෝකෙන් ඉහළට යනකොට ගුරුත්වාකර්ෂණ සීමා පැනනවා. අදිනකම් මේකට අදිනවා. සංසම හයක් තියෙනවා. සිංහාර කියනවා කක්ෂණ කිය. කක්ෂණට උනාට පස්සේ අදින්නේ නැහැ නේද? ඊට පස්සේ ආයින්නේ මේ ලෝකේ තමයි හැබැයි මේ ලෝකේ නෙමෙයි. අපි තමයි අපිට ය아가න්නකම් මොනිට කරන්න ඕනේ හැම චිත්තක්ෂණයම. මේක දැනගන්න ඕන දැන් මම අහගෙන ඉන්න ඇහින්නේ නැහැ. මම බලාගෙන ඉන්න නිතර දීලා තේින්නේ නැහැ. මම දුර දැනගන්න හදන අනපානේ වෙන කොනක්වත් නැහැ. ඒක හොඳට බලන්න. අනකලෙත් නැහැ. අනුතේ එහාට යන තැන අරිම මුවා කරනසුළු මායාකාරීතන. එතෙන්ට යනකම් විද්‍යාව වැඩ කරනොත් එහාට විද්‍යාව වැඩ කරන්නේ. මොකද ඉන්නහට ඔක්කොම තියෙන්නේ මේ මුක්ත දෙයක් වගේ පේන. හැබැයි සම්මතන්තික විශේෂණ කරලා තිනවා කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්නේ කාම සංඥා රූපේ ප්‍රතිස්ථාපනය කරනවා රූපේ රූප සංඥාගේ ප්‍රතිස්ථාපනය කරලා රූප සංඥා ලෝකෙට ගියාට පස්සේ මේක මනෝ කුම්භංග මාදම්මා මනෝ සිතා මනෝ ඒක නිකන් මනෝමය ලෝකයක් තියෙනවා. ඉතින් ඒක එතනින් යාර ගිය ගමන් මමයට ඉන්න බෑ. සම්මානෙට ඉන්න බෑ. ප්‍රශ්නාට ඉන්න බෑ. භාෂාවට ඉන්න බෑ. කොමියුනිකේට් කරන්න බෑ. හැබැයි මේ මට්ටමට ගිය දෙන්නකොට මනසෙන් මනසට තේරෙනවා මේ කියන්නේ මේකයි කියලා. සංඥා ටෙලිපතික් වගේ මේ ඔක්කොම සංඥා අනුව යන ලෝකයේ ඉන්ද්‍රිය බසයි මේ පටලවණ එක විතරයි කරන්නේ. ඉතින් එහෙව් ලෝකයක මේ ත්‍රිපිටකයේ අවුරුදු 2000 කට දැකලා තියෙනවා කියන එකම බුදුමාකාර අධිෂ්ඨාන ශක්තියක් තිබෙනවා. නිසා සකර්මක කර්මක ભેදය පැසිව් ඇක්ටිව් වොයිස් එක මම ඉතර ග්‍රැමේදී විතර එක මම කිසිම භාෂාවක් දන්නේ නැහැ ග්‍රැම එක. ඒක නිසා දන්න කෙනෙක්ගේ ගහන්න භාෂාව දන්න කෙනෙක්නේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියන පදේ සකර්මක අකර්මක ભેදී අපි ඉඳින්න කතා කරනකොට කොච්චර පැටලවනවද? මම හරි චෝදනා කරනවා මෙහෙම කරුවා මෙහෙම කරුවා නැතිනම් මම කෙරුවේ නැහැ කෙරෙන්නේ ඉඳ තියෙනවා ඒ මම කෙරුවේ නැහැ නේද ඔබ ගහන ඔබ මරන්න ඕන ඔබ තමයි මට කෙරුවේ ඔබ මට මොමයි කෙරුවේ කියලා එතන පන්නේ මම කොච්චර ආත්ම සංඥාවක් තියෙනවද කියලා ඌටත් තාක්ෂයක් දාන්න එක මටත් තාක්ෂයක් දාන්න ඒක කරන්න ඇති මට කරන්න දෙයක් නෙවෙයි මට ඒක රිදිලා එතනට ස්තුති වෙලා ඉතින් කල අහන්න මේමයි වක් කරපු දෙයක් මට ස්තුතියක් කරන්න මේ හිර කරන්න නෙවෙයි කියන්නේ දැන් බැන්නද වන්නේ හිර කරන්නේ ඒක කවදාකවත් එහෙම අනිත්පක්ෂයෙන් ඉස්තිර කරගන්න අදහස් ගන්න. කතාවක් නෑ. ඒක වාක්‍යකෝ ගන්නවා මේ මේ මේ ධම්මාන්ත වෛරකාරය මු කිරුවොත් කරන්නේ මට වැරද්දක් තමයි. අදත් මේ වැඩේ කරුවයි කියලා අර කුණු බාල්දියේම අනින්න පොඩ්ඩක් අහලා බලන්න. ඒක හිතලවත් නෑ. මේකදී අපි ආවකෝ කතා කරනවා නම් යහොඳ නැහැ කියලා මෙයා හොතර තට්ටු කළා කිව්ව මොකද්ද කියන්නේ? මම කියලා හොඳ නැහැ කියලා හිතනවා. මට හොඳයි දැන්. ඒකේ චාපලකමක් නැහැ. ඒ නිසා අහනවා ඇහෙනවා. ඒක නැත්තම් ඒකට හොඳම පොත තමයි මම කියුවේ thought without a thinker කියලා පොතක් කියලා තියෙනවා මාක් කෙප්ස්ටයින්. අපි මේ හිතවිලි එකකවත් මොනේ නැහැ. අනිකා පුරුද්ද ධ්‍යාන හිතවිලි. මේ ඒ තමයි පශ්චාත්තාපය. උදේ ඉඳලා හැන්ද වෙනවා. ඔළුවේ ඉඳාට ගහගෙන විකට කියලා අනිත්‍යං දුක්ඛං ගන්ධාරේ බල්ලෙක් මැරිලා අපාරේ පිටයි. හැමදාම හැම එකම නෙගටිව් අරගෙන ඉඳ කල්ලිච්චා අයියෝ කේසා ලෝකන අපෝදියාතියෝනවා කියනවා දා තිස් එකම කියනවා හැබැයි ද්වේෂය තියෙන බව තේරෙන්නේ මේ වැඩ කරන්නේ ද්වේෂය කියලා තේරෙන්නේ බුදුහාමුදුරුවෝ ඒක ද්වේෂයෙන් කියලා තියෙනවා ඒ නිසා වෙනදී මේ මනසේගේ ඉන්ටෙන්ෂන් එක පොඩ්ඩක් බලන්න ඕන. මට එහෙම වුණාට එහෙම කෙරුවාද කියලා. ඒක තමයි ඔය පැතිච්චි වොයිස් එක. ඒක තේරෙන්නේ රූප සංඥා මට්ටමේ ලෝකේ භාවනා කරපු අයට විතරයි. විශ්වවිද්‍යාලේ ගිහලා ලැන්ග්වේජ් ඉගෙන ගත්තට ලස්සන වචන ලිව්වට, සිංහල ලිව්වට ඒක නෑ. ඒක හොඳටම පාවිච්චි කරන තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මෙයා නොදැන මෙයාගේ ඔළුවට යමක් දාන්න එක ගන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් කාලේ. මෙයාට තේරෙන්නේ නෑ දාන හැටි. එකක් තුනක් පෙන්නකොට විනාශයගේ හිත වෙනස් වෙනවා. ඒ නිසා ඒකට කියන්නේ මානසිකාර කියලා වචන බුදුහාරු පාවිච්චි කරලා තියෙන්නේ යෝනිසෝ වෙන්න පුළුවන් අයෝනිසෝ වෙන්න පුළුවන්. යෝනිසෝ වුණොත් හොඳ පැත්තට අයෝනිසෝ වුණොත් නරක පැත්තට යනවා. ඒ නිසා මේක ටිකක් භාෂාව පැත්තේ ඉගෙන ගන්න කියලා මම ඉදයි. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ අද භාවනාවේදී දිගටම හුස්ම රැල්ලට අවධානය දීගෙන සිටියෙමි. ආස්වාසය ක්‍රමෙන් අඩු විය. ප්‍රස්වාසය තුනී වී අන්තිමට මුළු ශරීරයම ප්‍රස්වාසයෙන් දැනෙනවා. ශරීරයේ උෂ්ණත්වය සහ ප්‍රස්වාසයේ මුළු ඇඟ පුරාම දැනෙනවා. මේ එයා එක්ස්පීරියන්ස් කරගෙන සිටින්නේ. මෙහි වැඩක් ඇද්ද? ඔකේ අපි දැක ගන්න ඕනේ ඒක එක්ස්පීරියන්ස් කිරීම නිසා. ඉන්දත් වැඩි වෙලා සතුටක් වුණා නම් වැඩක් තියෙනවා. මේක සත්‍යයට ආහාරයක් කරගන්න. සත්‍ය දිගට වෙනදට වඩා පවතින උදව් වුණා නම් කොයි දේ වුණත් ඒක වළංගුවක් තියෙනවා. එනිකන් සතිපට්ඨාන කියලා කියන සති ස්ථාවර කිරීම. ඉතින් ඒ නිසා බලන්න වෙන පැත්තකින් මනින්න එපා. යාරේ කෝදුවට ගන්න, මීටර කෝදුවට ගන්න සතිය. සතිය වැඩි වීම සඳහා වෙනවනම් හරි. දැන් තමයි දෙන්න දෙන කෙටි උත්තර. අවසාන ප්‍රශ්නේ තුනක් තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ එදිනදා සියලුම කාර්යයන් මෙහිදී සතිය පිහිටුවා සිටියොත් එතනින් සසර කෙලවර වේද? මට බලාපොරොත්තු ළමයි ආන්දෝ. බලාපොරොත්තු ළමයි ලියුම කියවා ඉතින් ඉතින් ලියුම කියවන්න. ඒතර කෙලියු කෙටි නොවුනත් නැසන් ජොලිය ඉන්න පුළුවන්. හැම වෙලාවෙම ජොලිය ඉන්නේ. මොනම දෙයක් ආවත් ඕ කයිදින්න වේව. දියොන්න බෝ. මුලික ආවද නෙවි. දුකක් ආවම අනේ වඩා හොඳයි කියලා. සපාවනේ හොඳයි. දුකේ නෝනේ හොඳයි දුකට තැනක් දුකට තැනක් නැහැ ගොලි වට සුදාන මොන මොන නාමකරණේ තිබ්බයි මේ ලැබිච්ච ජීවිතේ ජීවත් කරවන්න නම් සතුටුමත් වෙන්න එහෙම නැත්නම් සෝරි කියලා කියන්නේ බුද්ධ ජාන්ති කියනවා ප්‍රපංචාපි රතෝ මගෝ වර්තමානයේ මොන් නැති ප්‍රපංච කරන එක මනුෂ්‍යයර බුදුන්සේ මුරුගයයි කියලා කියනවා භාවනාවේ තොරව අපි මොන දෙයක් හරි කල්පනා කරලා ඉන්නවා නම් ඉතින් ප්‍රපංච කරනවා. සතන්දර පතමයි කියන්නේ. එහෙම නැත්නම් නවදන කියනවා කොමෙන්ටර් පොලිෆරේෂන්. මේකට පුදුමක් කියන මගෝ කියන වචනේ බාහිර කියන. ධාතුවචාන් මාත් කියන්නේ නෝඩය කියලා. මගෝ කියන්නේ මුර්ගය. සතිමත්ත්‍ය හැම වෙලාවෙම අපේ හිත එක්සෙන්ට්‍රික් සික්. මේ තා සත්‍යයක් නැති එකට සාපේක්ෂව පුළුවන් තරම් බලන්න අත්වත් දීම සඳහා ක්‍රමතාවේදී ඒ විදිහට අසත්‍යමත් මොහොත ගෙදලා සත්‍යමත් වීම සඳහා නැවත පැමිණීමේදී තියෙන ක්‍රමතාවේදී අදින් අපි ඔක්කොටම සමාන ප්‍රස්තාවක් තියෙනවා. ඕනම කෙනෙකුට අර රෙදි මට මෙයාට වැඩිකම කියනවා කියලා නෑ තියෙනවා. නමුත් අපි ඒක නෙවෙයි කරන්නේ. දන්නේ අපි ජීවත් වෙන්න අපි කරන්න හදන්නේ අසත්‍යමත් වීම ගැන සත්‍යාත්තාප වෙනවා භාවනා කරනවා. ඒගොල්ලන්ට වැඩි පස්සක්තාවක් ඇති වෙනවා ලෝකයට වැඩි. භාවනා කරන කෙනා දන්නවනම් අසතුටුමත් වෙච්ච ගමන් කොච්චර ඉක්මනට සතියට එන්න පුළුවන්ද? ඒකට කායිමත් අහන්න දෙන්නේ. ඒක නිසා මතක තියාගන්න අපිට ලැබිච්ච ජීවිතේ ජීවත් කරවන්න නම් සතුටක් වෙන්න ඕනේ. ඒ වෙනද මේ එක එකනා කියන සින්දුවට නටන්න පටන් අරගත්තොත් අපි කාගේ දෝ අතකොළුවක් වඩපත් වෙනවා. කාගේ දෝ රූපයක් වඩපත් වෙනවා. පෞදේ රූපෙලි මහරයි. වෙන මොල් ටික කෙලෙස්. ඉතින් ජීවත් වෙන්න මම කෙටියෙන් කියන්නේ be mindful and mind your business. උන්ට කතා ඇඟිලි ගන්න යන්නත් එපා. අනුන්ට තමන්ගේ ජීවිතය ඇඟිලි ගන්න දෙන්නත් එපා. දීපු ගමන් කිසිම කෙනෙක් තමන්ට මිසක් මේ මිනිසා කොසලවත් රහවලු මල්ලිකා දේවියන් කියන උත්තරම දේව කාලේ ඉඹලා කියලා මොකද කැමැතිම කෙනා කවුද කියලා. මම කියවලු මම මම මම කැමති කියලා. කොසලවත් දුක්තියේ අනිවාර්ය තමයි හොඳ එකනා කියලා කොසල දෙතුන් බඩට ගායි කියලා. නැහැ. ඉතින් වතුර දෙන අපිට කියලා බුදුහාමරණ කියලා කියව බලන්න ස්වාමීන් වහන්සේ. අපේ අන්තපුරේ ඉන්න ඔක්කොම ගෑන් වැඩි මම මල්ලිකාට කැමති වුණොත් මල්ලිකායින් යවම කාටද ගමන් කියලා මට. ඉතින් ඒක න්‍යාය ධර්මයක්. ඔය කවුරක්වත් අපිට උදව් කරන්න ඕන කමන්නේ හැම කෙනාම තමන්ගේ ආත්ම ස්නේහය වඩනවා මිසක් සුද්ධ වශයෙන් කියනවා කෙනෙකුට තව කෙනෙක් උදව් කරන්න පුළුවන් ලෝකයක් නෙවෙයි. ඒක බුදුහාමරණ කියන අපි උඹලව ගලවන්නම් කියන්නේ බුදුහාමරණ ගැලවීමේ හමුදාව නෑ. මම පිළිගන්න පාර දීම පුළුවන් නම් ගොඩ දැන්නේ හරි අකරුණාවන්තයි වගේ තේරෙන්නේ. මම කියන උදාහරණ දෙන්නකොටත් මට වගේම පොටෙන්ෂල් එක තියෙනවා. ක්‍රමසාවින් තියෙන ගොඩ වරින් කවුරුත් අත දීලා ගොඩාවට ඒක පොඩේ මනක් නෙමෙයි ඒක තුන දාස කරන. නමුත් හැමතැනම කියන්නේ දෙයන්නාගේ බෝඩ දායි, බ්‍රහ්මයා ගොඩ දායි, අරග ගොඩ දායි, මේක ගොඩ දායි කියලා ওই తాවකාලිකව කොන්තරම් දෙනවා. එක්කෙනෙකුට උන්දරට ගොඩ එන්නවත් බැහැ. කතාවක් කියන කොට මම දැන් පටලවා දීගෙන ගන්නවා කියන්නේ. දැන් අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා හැරගෙන ගොඩක් ඉස්සෙල්ලා කොල්ලෝ දෙන පාරයි ශ්‍රී ලංකාවේ ඉන්නවා එක එක ওই හිමිදා වගේ වලින් කිව්වා අනිත් එක අම්මු කට්ට යනවා. එතකොට ඒ කාලේ ආපු පාදිරි පාදිරි කෙනෙක් ඒ ගමේ මීදමට ඇවිත්. ඊයන්නව ළමයි දෙන ශ්‍රී ලංකනවා බබාලා ශ්‍රී ලංකනවා අද කියලා ඌ කිව්වා. මේ මේ තකකන්තුලට යනවා කියලා. ඒක දරපර ගොඩකට හන්දියට යන්නේ. එතෙන් ගියාම මේ පැත්ත බලනකොට රතු වට බෝඩ් එකක් තියෙනවා ඒකෙන් තියෙන්නේ තකරනවා. පිළිකුල හොඳට බලයක් තමයි හරියටම පැහැදිලි. සඳහවට ඉන්න අපි ළඟ සර්විස් එක තියෙනවා. අපි ස්වර්ගයට ගෙනියනවා. ස්වර්ග මාර්ගය කියලා දෙනවා කියන්නේ. මේ කොල්ලෝගෙන හෙල්ලක් කරන්න පටන් ගත්තා. අර ඉංග්‍රීසි ඇහුවලු අරගෙන අයියා. ආන්දර කිව්වට උඹ යනවද පල්ලියට කියලා. ඇයි කියලා. මේ ස්වර්ගයට යන පාර කියලා දෙකන් කියවනේ. යකෝ තැපල් කම්පියුටර් එක එහෙම දන්නේ කියලා. ස්වර්ගයට පාර කියලා දෙන්නේ දැක්ක බෝල ගහනවා. අපිට ඔක්කොම ලැබෙන්න නැන්නේ ඔය ඔය බයිලාවට කතා කරන්නේ. ඌට සබල් ක්‍රම ප්‍රෝග්‍රෑම් වලට අපේ උන්වට ගහලා අපි වැඩගත්තට එක්කෙක් නැහැ. ඉතින් සැර වැඩි ඇති. පැහැදිලිව මම දන්නවා කැමැති ඇති කියලා මම එකක් කියනවා. ඒක සාකච්ඡාව ගන්න. මොනගේ නම දී කාලේ කරුණාවක් නේ. දැන් කරුණාවක් ඇත්තම. හරිම ලැජ්ජයි මට කරුණාවේ කියන දුකකට හැදෙනවා. බුදුන්සේ කියන කවුරු හරි උඩ සැලෙන කෙනාට මෙහෙස තියෙනවා උලන් කර්මාව ඇත්තේ නැහැ. මෙහෙස අවසා කර්මාව එක හිතේ හිතින් බෑ. ඒ නිසා මට මොනවක් අත්වන මම සැලුන්නේ නැත්තම් කර්මාව පිහිදී තියෙනවා. මොන දේකටද වෙහෙස වුණානේ හිත. එහෙනම් උඹ ගාව කර්මාව නැහැ. ඒ නිසා අපි කියන වෙහෙස වෙන කට්ටිය කිසිම හැඟීමක් නැහැ. ඒගොල්ලෝ හිතවත් හදාගන්න බැරි කට්ටිය. ඒගොල්ලෝ කරන්නේ අර කඩුව අඳුරට කඩුව දුන්නා වගේ පිටවර කඩුළුන වගේ ගහන්නේ ඇස්සට වදින්නේ ආමසල්ලි මොනකම. ඒ නිසා Taman ගැන Taman හිතාගෙන පුළුවන් තරම් මුළු දවසම ගත කරන්න යනවා. වැඩි සති චිත්තක්ෂණ ගන්න තියාගන්න එක නිකන් අකරුණාවන්ත වගේ තේරෙනවා. එහෙම නැත්නම් ඒකට කියන්නේ නේ. පුද්ගලික කියලා නෙමෙයි ආත්මාර්ථකාමී. තනිව නිවන් දකින්න හදන්නේ. මඩේ ගොඩ වෙලා ඉඳලා උඹට අවුල් කොට ගන්න බෑ උඹ ඉස්සර ගොඩ වෙලා හිටපන් ඊට පස්සේ ගොඩ ගන්න. ඒක තීගුවෙන් ගන්න මම දන්නේ මේ කනෙක්ට් එකක් උඩට ඉස්සර සියමනාප ධර්ම වෙන්නේ කියලා. මම කියලා තියෙන කියන්න තියෙන ඉතරයි මම අවුරුදු 30ක් විතර ටෙස්ට් කරලා තියෙනවා. අවුරුදු 10ක් වනවනා කියන්නේ අවුරුදු 30ක් පැහැදිලිවම ටෙස්ට් කරා. කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ. මේ මොහොතේම සතිය ඇර. ඒ කායයේ මාර්ගය එකයි. වෙන කාටරි දෙන්න ඕන. ඒ සතිය කියලා දෙන්න. ඒකල ඔයාගේ වැඩේ ඔයා කරගෙන යන්න. මම කියන්නේ හේතු ඉන්නත් එපා මට ඔයාලට කරන්න දෙන්න. ඔයාලට මට කරන්න දෙන්න. ඒක කෙලෙස් වලට මොනක් කරන්න දෙයක්වත් නැහැ. සතිය ඉන්න නිසා සතිය වඩනවා නම් මම ආනන්ද කියන්නේ. ඉවරයි. ඒලා කොටස් දෙකක් තියෙනවා. මේ ප්‍රශ්නේ තා කොටස් දෙකක් තියෙනවා. ඉවරයි කියලා කිව්වද මම කිව්ව කරනවා කරන්න කියලා. නැත්තම් කියන්නේ. ආනාපාන සති භාවනාවෙන් පවණක් මාර්ගඵල ලැබිය හැකිද? ඊළඟට සෝවාන් වීමට ධර්මයේ ඇසීම පමණක් ප්‍රමාණවත්. මෙතන දීලා තියෙන ဒုတိ ය ආනන්ද සූත්‍රය. ඒකදී ආනාපාන සතිය ඔක්කොම නිවන් ගන්න හැටි. අපි බණ අහලි වල බලන්න. එහෙම නැත්නම් ඒ සූත්‍රය කියලා බලන්න. ඒකෝර තේරෙනවා. ওই සැකේ විතරමයි නිවන තියෙන එකම පාඩම. වෙනම ඔක නැත්නම් අපි නිවෙන්නේ ඉන්නේ. අපිට හිතනවා ආනාපානෙ විතරක් කරන්න කියලා. සතිය විතරක් කරන්න පුළුවන්. මෙමි කරන එකම දෙයකට සැකේ. කවදාකවත් ආනිසංස ලැබෙන්නේ කරන දේ කරන්නේ දෝතිය. කරන දේ කරන්නේ බුදු ඇදහිල්ල. ඒකට 100ක් මනසට ලැබෙනවා. ඒ නිසා අපි කරන දේ එච්චරමයි. ඒකට තැකේ තියෙන්නේ. ඒ ඒ ඔය නේදේට බේත් නැහැ. ඕක කියන්නේ තකතිරුකම. ඒක කියන්නේ මොඩකම්. ඒක කියන්නේ අවිද්‍යාව. ඒක කියන්නේ අන්ධකාරය. කරන්න එපා දැකගන්න. කරනවා නම් මේක තමයි එකම දේ. කියලා හින්න gediy වගේ බයින. දෝතිම බයින. ආය මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ කරන දේ සැකෙන් කරන කෙනෙකුට එක කන්දක්වත් නැගින් යනවා. මම හරියන්නේ නැහැ. ගණන්වල දාපයක් තියෙනවා. මේ කරන එකම දේ ඒක. මේ මාස ගානක් විතර අතමඩ ඇවිල්ලා කොහොමද ඉවන් පාවන මැදස්ථාන. මේ මැදස්ථානක හොඳම එක. මේ විදුරද හොඳම කෙනෙක්. මේ කර්මස්ථානද හොඳම දේ කියලා ඕකට ඇවිල්ලා කල්පනා කරගෙන ඉන්නවා. අයියෝ පෙට්‍රෝල් බුක් කරනවා තරහ. කරන දෙයක් කරන්න දෝතිම කරන්නේ. වරදින්නේ කවදාකවත් වරදින්නේ නැහැ. මම මේකට කියන්නේ මෙච්චරයි. තනි හිතේ මුළු හිතෙන් සත්තු මැදුවත් අඟුලිමාල වගේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා නිවන කියලා දෙනවා. හැබැයි ඒක මුළු හිතින්ම කරන්නේ. පළවෙනි සිල්පදේ ගැළුවා. දාස්කර කරන්නේ ඒක බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා තියෙනවා. සබහා ධර්මයෙන් නතු කරන්න පුළුවන් එකම දේ තමයි එකම දේ දිගට කරන්නේ. උගන්තරදී ඕනේ. හරියට කැළම අවශ්‍ය නැහැ. ඒක නිකන් සදාචාර ධර්මයක්. දිගට කරන යනකොට සබහා ධර්මයක් නැති වෙනවා ඊශ්වරයක් නැති වෙනවා බුදුහමරොත් නැති වෙනවා දිගට කරන්න බැරිකම තමයි පුටක්ජන කියන්නේ කිසිම දෙයක් දිගට කරන්න මොකද හේතුව සැකේ ඉතින් කරන දේ ඇදහිල්ලෙන් කරන්නේ නැත්නම් තමන්ම තමන්ට යහීන මානයක් ඇති කරගන්න කවුරු කිව්වේ නැහැ ඥානමය කන්නේ කවුරු කිව්වේ නැහැ මේකම එකම දෙය කියන්නේ තමන්ම තෝරාගෙන වෙන කෙනකින් අහන්න එපා එහෙම නැත්නම් මං කියන්නේ එක විදිහකට එකේ බේත් ගන්න තව කෙනෙක්ගේ ප්‍රතිවාප පහක් දැන්න එපා. බේත් ගන්න එක නගෙන් ප්‍රතිවාප පහ ගන්න. ප්‍රතිවාප කියන දන්නවද? දැන්නේ. මේක ඉගෙන සයිඩල් පොඩ්ඩක් මේකට දාන්න. නුනබල් පොඩ්ඩක් දාන්න. දෙයියබුලක් දාන්න. ඊපෙන් ටිකක් දාන්න කියලා ප්‍රතිවාපයක් තියෙන මේකද. බේත් අහගත්ත තැනම ප්‍රතිවාප පහ ගන්න. මේ බේත් පහල ප්‍රතිවාප පහන්න වෙන කෙනෙක් ගාට යන්න. ඒක වෛද්‍ය සාත්‍යක ගවුවක් වෙන්නේ. මේක තමයි අපිට තියෙන ප්‍රධානම සාපේ. අපි කරන වැඩේ ගැන අපි සැකෙන් ඉන්නේ. එතකොට කිසිම කෙනෙකුට අපිට ස්තෝපයක් ටැග්ගක් දී ගන්න විදියක් නැහැ. මොකද අපිම දෙකට දෙපාර වෙලා තියෙනවා. ඕක නැතිවෙනවා කියලා කිව්වට පස්සේ අසහනයට තොරක් ඩක් නැහැ. ආතතියට ඉඩක් නැහැ. ආතතිය අසහනය දෙක ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තියෙන්නේ සැකයන්. අද මේ තාක්ෂණය ඉගෙන ගන්න හැම කෙනාම ආතතිය ඉන්නේ. මොකද ඒගොල්ලෝ දන්නව වැරද්දක් කරන්න කියලා. මේ නවීන විද්‍යාව මේ වෛද්‍ය විද්‍යාව මේ සමසිතික වින්දස්තික මේ නීතිය මේ බැංකුව මේ රූපලාභන්‍ය මේ ජනමාධ්‍ය සේරම කරන කට්ටිය අපාය යන්න ඕනේ දැන් මේ ඉන්නේ විද එහෙම දීගොල්ලෝ දන්න ඔක්කෙම දන්න බොරුව කරන්නේ ඉතින් කරට දැන් නැහැ නේ කිය කරේ මොකද කරන්නත් ඒවා කන්නේ පායි කන්න මට්ටම දලා නතරපොත් හොඳම ජොබ් එක මොකක්ද කියලා මගෙන් ආයේ කියලා මොනවද ඔබගෙන් ගාකන එක තමයි දැන් අපි හතර දෙනාම ඉන්නේ කරන්නේ. අපි උඩ ඉන්නේ. කවුරු හරිද සම්බල දෙන්න දෙයක් ආවා. එල්ල දෙන පැත්තට කුතියන්නේ. දෙලිපත්ත වගේ ඉන්නේ. ඔයගොල්ලෝ හැමදාම අයිතිවාසිකම් කියනවා ගිහි කමද. ඉල්ලගේ ගිය විසින්ම දැනෙන්න. අපි නෑ රන්දුවා. නැරගෙන නිදෝපල්ලා. ඒක ලැබෙන අපිට උදේ දාන එක නේද? නැත්නම් දාන කියලා දීපල්ලා. ඒක අපි කියනවා හේතු හේතු තව කරන කටියක දොස්තරකින් දෙපා. දුමාකාර ඇදිල්ලක් අදින්නේ. ඇද්දම මොකද ඒක අයිතිවාසිකමක් කරගෙන ඉන්නේ. මේ ගිහිකම. සවුලප්පා. අපි හතර දිනක ඉන්නේ තමයි කතා කරන්නේ නැත්නම් හුඟක් වෙලාවට මම තනි වෙනවා. සවුලප්පත් එක්ක. ඉතින් ඒක 3යි 5යි වෙලාව දෙවිසා පෙරකින් කුමෙන්ද හතරනක ලක්මන ලක්මන ටී බ්‍රේක් එකක් ඉවරයි වෙන ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි කියන්න ක්ලැරිෆිකේෂන් එකක් කියලා ගිය අවුරුද්දේ හාමුදුරුවෝ කිව්වා ආනාපාන සතිය කරනකොට එන සංඥා ගේට් කීප කෙනෙක් වගේ බලාගෙන ඉන්න. ඒ කියන්නේ හාමුදුරනේ බලන්න එපා දකින්න කියන එකද දැන් විස්තර කරපු විදිහට. ඒ කියන්නේ ආනාපානය කියන එක ඉන්වලන්ටරි ඇක්ෂන් එකක්. ඒකට කියන්නේ අපි අනිත්‍යංග වේකින්නේ සිද්ධ වෙනවා නැත්නම් කරන්න එපා. ඇඟට කායට කායට හිත ගත්තට පස්සේ පේන්නේ ආනපන්න එක බලන්න. පේන්නේ බින්දේ නැති වෙන එක බලන්න. පේන්නේ කායට දැනෙන බර නම් ඒක බලන්න. මොකක් හෝ ආනපනෙන් හෝ පැමිණිච්ච දේ බලාගෙන ඉන්නවා අචේතනිකව සිදුවෙන ක්‍රියාවලියක් කියලා අනුන් එකක් පාස්. බලනවා. බලන්නේ අචේතනිකව සිදුවෙන එක. ඒක නිසා බලන්නේ පේන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ආනපාන බලන් ඉඳගන්නේ නැහැ. ඒන්නේ මොකද්ද? ඒක ඉස්සර වෙනවා. දැන් මම බුරුම ගියාට පස්සේ මම ඉගෙන ගන්න මහා කීකම. ඒකේ අනිවාර්ය බිම්බි නැකීම කරන්නේ. ඉතින් මාස 18ක් විතර මට টොප් එකට බාන හරිනවා. ගිහලා ඔක්කොම ගියාගෙනසේ මොකක්ද අරන් ආනපාන. එන්නේ මම ඊට පස්සේ ගිහලා ආනපානේ බෑ. බිම්බි නැකීම කරනකොට එල්ලෝනවා. ඉතින් කාසාද වෙනවා මොකෙන් හරි ගමන් නැහැ. ඉන්න භාවනා තියෙන්නේ මේ. ඒක කොහොමද ඒ කාලේ කියන පස්සේ මම ක්ලිප් එක දාගත්ත මේ කියන හැටි ඊට පස්සේ කිව්වා හරි හරි කියලා. දැන් ලංකාවට ආවට පස්සේ ඒ මම කිව්වා ඉස්සෙල් ඉස්සෙල් මම ටිකක් කිව්වා තමයි බීබී මෑකින් බලන්න අහන පාන බන් දැන් මොකද කියන්නේ පේනදී බලන්න කියලා. ඊට පස්සේ මයිත් එක භාවනා කරන කෙල්ලෙක් ගුරුමේ ගිහිල්ලා ලැබවලු ස්වාමීන් වහන්සේ මම තමයි ජීවිතේ භාවනා කරනවා. ඔන්නේ කීයද කියනක භාවනා කරනවා. හතරේක පටන් අර ගන්නවා නම් පැය 10ක් කරනවා. හරි. ඩක්ම භාවනා කරනවා. ඔව්. මොකද්ද කියන්නේ? ඉන්නේ නැතිනේ. ඕකනේ කියන්නේ මේ අපි හදලා තියලා පිටත් කරා දැන් බොරු ගන්නවනේ කියනවා. ඉන්නේ නැතිව නෙවෙයි ඒක කියන්නේ. කොයි එකක් කරන්නේ. ඊට පස්සේ මගේ කමටහනේ සුද්ධ කරලා තියෙන්නේ යාළ කමටහනේ මගේ කමටහන සුද්ධ කරලා තියෙන කායද. වෙන්නල හොඳම නම් ජීවිත අපි බඩලා ඇරිය පිම්බි නැතිම උයේ කියලා දෙන්නේ නැහැ. මට සතුටක් ඇති වුණා එහෙම තමයි ඒක සමාජීයත්වේ නැති වීම කියන්නේ. මේ නැත්තම් බලන්න මේ. මේ අනපන එක බලන්න. ආනපනේ බලන්න ගිහින් ඉවරලා දැක්කේ නැහැ කියලා කනගාටුවක් එන්නේ නැහැ නේද? ඒක තේරෙනවද මම මේ කියන්නේ? ආනපනේ බලන්න කියන ප්‍රශ්න නැත්තම් අයියෝ මට බාහන හරියන්නේ ආනපනේ නැති වුණා. මම කියන්නේ වාඩි වෙන්නේ හොඳට පටලව වාඩිලා හොඳට සැහැල්ලුලා ඉන්න මොනවද තේරෙන්නේ? මේන්නේ මම ඉන්නලා නෙවෙයි. ඒක විසින් මත් ඒක බලන්න. ඒක කියද? මොකද ප්‍රශ්නේ මතුනේ කොතනද? හතරේ බලනවා සහ දකින්නවා කියන එක. තේන දේ බලනවා. තේන නිසා බලනවා. කිව්වා එන්න අනිත් ප්‍රඥා ගේට් කීප කෙනෙක් වගේ බලන්න කියලා. දැන් මෙහෙම තියාගන්න. අපි මූල කර්මස්ථානය සහ අනික් කර්මස්ථානය කියලා ගන්නකො මූල කර්මස්ථානය ගන්න වඩාම ප්‍රකටයි. මේක අපි කරන දෙයක් නෙවෙයි අපේ කර්මානුරූපව ජන්මාන්තරගත එනදී. අපි මේක දිහා බලන්න. මේක යටපත් කරන වෙන එකක් ආවොත් ඒක බලලා ඉවරෙච්ච ගමන් ආයෙත් මූල කර්මස්ථාන. මූල කර්මස්ථාන ආනපාන වෙන්න පුළුවන්. පිම්බි නැතිලි වෙන්න පුළුවන්. මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන බර වෙන්න පුළුවන්. කොයි එක හෝ ඒක අපි ඩෙන්ටිටි කාඩ් එක දීලා අපේ සාමාජික කරන. වෙන කෙනෙක් આવොත් අපි ඩෙන්ටිටි කාඩ් එක චෙක් කරන්නේ. ඒක ගේට්කීපර් වැඩක් තියෙනවා. ඒක නිසා මූල කර්මස්ථාන විතරම ගත්තට පස්සේ මූල කර්මස්ථානේ නම් එන්නේ අපි ප්‍රශ්න කිරීමකින් තොරව ඊට ගන්න. මූල කර්මස්ථාන නැතුව වෙන කෙනෙක් આવොත් අපි ඒක නම් කරනවා. ගේට්කීපර් දාලා තමයි ගන්නෙ. සිකියුරිටි ප්‍රශ්න වල. කෙසේ නමුත් මේ මෙතන බලනවා කියන කතාව කරන්නේ ආනාපානයේ විසින් ස්වභාවයෙන් යකී පෙනුනොත් තමයි ආනාපානේ බලන්නේ. එතකොට ආනපාන පෙනුනේ නැහැ කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ එයාට. වෙන දේන බලන් දැන් සක්මන් කරනකොට බලන්නේ ආනපාන. අපි එතකොට කෑම කනකොට ආනපාන බලන්නේ නැහැ. දත්මන් දෙනකොට ආනපාන බලන්නේ නැහැ. ඥානකොට ආනපාන බලන්නේ නැහැ. යෝග ව්‍යායාම කරන ආනපාන බලන්නේ මත වෙන දේ බලන. නිසා ආනපාන නම් මූල කර්මස්ථානේ ඒකට දීපීප ප්‍රශ්න කරන්න නැතුව ඉඳ දෙන්න. අනිත් කට්ටියන් කට්ටිය පොඩ්ඩක් චෙක් කරලා තමයි යවන්නේ. අරක VIP ට්‍රීට්මන්ට් සම්බන්ධ නැත්නම් හුරු එකක් තියෙනකොට නැත්නම් රෙඩ් කාපට් දාපු කට්ටිය සිකියුරිටි චෙක් කරන්න නැතුව යන්නේ අන්නේ ඔය එකක් තියෙනවා. එන අපි මෙතනින් අපේ සාකච්ඡා නිම කරන වෙන ප්‍රශ්න නැහැ කියන අදම අපේ ඉදලා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ඒවා